අවසරයි කලින් තුනේ අපි අද දවසේදීත් අපගේ අනුකම්පාවෙන් වැඩම කර පන්තේ දිනාලංකාරයන් හැමදෙනා වෙනුවෙන් নমස්කාර පූර්වකව පිළිගන්වමු. ඉතින් අදත් සුපුරුදු විදියටම ප ဋ ාණ දේශනා මාලාවේ තවත් දේශනාවකට එකතු වෙන්නයි අපි සූදානම් වෙන්නේ. මේ වෙනකොට දේශනා හතරක් එකට අපි සමන් දෙන්න වාග්ය ලැබුණා. ඉන්ෂා අද දවසේදීත් අපි මේ දේශනා මාලාවේ ඉතුරු කොටස් වලට යොමු වෙමු. ඉතින් නැවතවතාවක් අද සම්බන්ධ වෙන කල්යනා මිත්‍රින් වෙන්න මේ වැඩසටහන් අපි බොහෝ පිරිසක් දැන් ශ්‍රවණය කරන බව නැවතත් අපි දන්නවා සෞර්ණ ශ්‍රාන් වහන්සේ බොහෝ පිරිස මේ වෙනකොට අපිට ඊමේල් පරිදේවනවා මේ පටන් දේශ ආරම්භ කිරීම ගැන ප්‍රශංසාමකෙන් කතා කරලා සම්මිතෙන් නැති අය විවිධ රටවල ඉතින් ඒ අය සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට අපි අපගේ ගෞරවය නමස්කාරය පුදක සිටිනවා එහෙමනම් වහන්සේට ආරාධනා කරනවා අද දවසේදී වැඩසටහන ආරම්භ කරන ලෙස.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 රහිතව සියලුම ධර්මයන් තමන්ගේ සම්බුද්ධ අවබෝධ කරගත්තා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා බුදුරජාණන් වහන්සේගේ සංසානී වහන්සේගේ ප්‍රඥාවෙන් චකවදාලා වූ දේශනා කොට වදාලා වූ අනන්ත අපරිමාණ ගුණ ඇති මහාන් භාව සම්පන්න ධර්මස්කන්ධයේ සංසිරසින් වැඳ නමස්කාර කරනවාගේ නමස්කාරයේ වේවා ඒ ධර්මයේ දෙකණින් අසා හිතෙන් නුවණින් සිහියෙන් මෙනෙහි කොට ධර්ම මාර්ගයේ ප්‍රතිපදාවේ ගමන් කොට නිර්වාණ ධාතුවට පත් වුණා වූ නිකේශී సంతාන සකස් කරගත්තා වූ නිවන ස්පර්ශ කළා වූ ආරි ශ්‍රාවක මහා සංඝරත්නයට නම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරී වේවා බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කොට නමස්කාර කිරීමෙන් හිත පහදවා ගැනීමෙන් ප්‍රණාමය දැක්වීමෙන් ලද කුසල චේතනාවයි ආනුභාව බලෙන් බුද්ධ ධම්ම සංඛ්‍යාන ත්‍රිවිධ අනන්ත වූ අපරිමාණ ගුණ ආනුභාව බලින් මේ පින්වත් අසාගෙන සිටිනා වූ සියලු දෙනාගේම ජීවිතවල මීට පෙර ඒ సంతාන තුළ පහළ කරගත්තා වූ සෝමනස්ස සාගත වූ ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික මහා කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලින් අද මේ පස්ථාන ධර්ම කොටාසේ හැටියට ඉදිරිපත් කරන්නා වූ කරුණ සියල්ලක්ම අපේ මේ අසාගෙන ඉන්නා වූ පින්වතුන්ට හොඳින් වැටහේවා හොඳින් තේරේවා ඒ වගේම ඒ හොඳින් වටහා ගන්නට හොඳින් තේරුම් ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා යෝනිසෝ මනසිකාරයේ පිහිටාව ප්‍රඥාව අවදි වේවා සමාධි ගුණේ වැඩේවා සිහිය ප්‍රභාස්වර ලෙස ආලෝකමත් ලෙස මතුවලා බැලේවා ඒ වගේම හොඳින් නුවණින් සිහියෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර නිවැරදිව මේ ධර්ම කරුණු ටික හොඳින් තේරුම් ගනිමින් හිතේ තැම්පත් කර ගන්නටත් මෙනෙහි කර ගන්නටත් ශක්තිය ලැබේවා. මේ මෙනෙහි කිරීම, ඒ ඇසීමම ප්‍රජා ප්‍රතිපදාවක් වේවා. මේ උතුම් වූ දහම් ඇසීමේ ප්‍රතිපදාවේ මෙනෙහි කිරීමේ ප්‍රතිපදාවේ යෝනිසෝ මනසිකාර ප්‍රතිපදාවේ ගමන් කොට සෑම දිනාටම උතුම් නිවැරදි සැනසෙන්න නිවන ස්පර්ශ කරන්ට ශක්තිය ලැබේවා නිවන් අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාවත් එක්ක අදත් අපි මේ අට්ඨාන දේශනාවේ එක කාණ්ඩයක් ඉදිරිපත් කරගන්නවා. කරුණා කරුණාවෙන් කාරණයක් මතක් කරලා අපි ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕනේ මේ ප ဋ ාණ ධර්මවල ප්‍රධාන කොටස් ටිකක් ඒකේ අපි මතක් කරා වලින් වර කරුණු කාරණා අද අදත් තිබෙනවා ගොඩාක් දේවල් තිබෙනවා කියන්ට ඒවා ටික ටික පරිස්සමෙන් අපි අවදි කරලා දෙනවා මේ දවස්වල කතා කරන්නේ හේතු ප්‍රත්‍ය යටතේ මූලික අඩිතාලම දමා ගැනීම ධර්ම කරුණු ටික හේතු සත්‍ය ධර්ම මාත්‍රකාව යටතේ ක්‍රියාදී යුතු මූලික ධර්ම කර්ම කියලා තියෙනවා. මේකේ මාත්‍රකාව නැවත හිතට අවදි කරගන්න. අපි මේ කතා කරන මාත්‍රකාව හිතට අවදි කරගන්න. හිතට උඩට ගන්න. ඒ නැවත නැවත කියලා කියලා එහෙම හිතට මත් කර ගැනීමම හරිය පහසුයි මේකේ ගැඹුරට යන්න. සත්‍ථාන දේශනාවක් මේ කරන්නේ. සත්‍ථාන ධර්ම සාකච්ඡාවක් කරන්නේ. සත්‍ථාන කියන වචනේ අපි මේ ඉස්සලා කියලා දෙනවා. අදත් ඒක මතු කරගන්න හිතට සත්‍ථාන කියලා කියන්නේ නොයි විවිධ බහුල කරුණු කාරණා එක්කාර වේලා ඇතිවෙනා වූ දේ කියන්නේ. එහෙම නැත්නම් කියන්නේ නොයේ කර්ම එක්කාස වෙලා පස්සේ වී කියන තමයි කියන්නේ. පර්ථාන් පර්ථාන්. ඊළඟට තිබෙනවා මේ පත්‍ය කියලා කියන්නේ පච්චය කියලා කියනවා පාලියෙන් පත්‍ය කියනවා සිංහලෙන් උපකාරක ධර්මය. පත්‍ය ධර්ම කියලා කියන්නේ උපකාර වීම ශක්තිය තියෙන උපකාරක ධර්ම. ඒක හොඳට හිතට ගන්න. ඊළඟට තියෙනවා ප්‍රත්‍ය ධර්ම. උපකාරක ශක්තිය තියෙන ප්‍රත්‍ය ධර්ම ගොඩවල් 20 හතරක් අපි මතක් කළා. ලිස්ට් එකේ මොකියට. ප්‍රත්‍ය ධර්ම 24ක්. ඒ ප්‍රත්‍ය ධර්ම 24න් හේතු කියන ප්‍රත්‍ය ධර්මය, උපකාරක ධර්මය හේතු වශයෙන් මූලික උපකාරක ධර්මයේ තමයි මූල භාවයේ මූලික කාරණයක් හැටියට ඉදිරිපත් කළා ක්‍රියාත්මක වෙන සත්‍ය ධර්මයේ තමයි අද මේ දවස්වල කතා කරන්නේ අදත් අපි ඒක තීරු ගන්න ඕනේ. ඊළඟට ප්‍රත්‍ය ධර්ම හයක් තියෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේ හේතු ධර්ම හයක් තියෙනවා කියලා පුළුවන්. සත්‍ය ධර්ම 24යි හේතු ධර්ම 6ක් තියෙනවා නේ කිව්වා. හේතු ධර්ම 6 නැවත හිතට අහලා තිබුණත් හිතට මතු කරගන්න. මේ වැඩි ඉතලේ ලෝභ හේතුව, ද්වේෂ හේතුව, මෝහ හේතුව, අලෝභ හේතුව, අදෝෂ හේතුව, අමෝහ හේතුව. හේතු ධර්ම 6. ඊළඟට මේ හේතු ධර්ම 6 ඉතින්නා වූ ස්වභාව ධර්ම ටිකක් අපි මේ විදිහට තේරුම් ගන්න. මේක තිබෙනවා මේ මේවට ආවේනික එක්තරා ಗುಣ ස්වභාවයක්. මේ ධර්ම හයට ආවේනික ಗುಣ ස්වභාවයක්. ඒවා එකින් එකට වෙනස්. උපකාරක ධර්ම හැටියට එකයි. හේතු කියලා කියන්නේ ඒක ප්‍රශ්නේ. දැන් ඔක්කොට දැන් බලන්නකෝ ලෝභය හේතු ප්‍රත්‍ය ධර්මයක්. ද්වේෂය හේතු ප්‍රත්‍ය ධර්මයක්. මෝහය හේතු ප්‍රත්‍ය ධර්මයක්. අලෝභය හේතු ප්‍රත්‍ය ධර්මයක්. ඊළඟට අදෝෂය හේතු ප්‍රත්‍ය වෙන ධර්මයක්. අමෝහය හේතු ප්‍රත්‍ය වෙන ධර්මයක්. කොහොම බැලුවන් පස්සේ ඔබ ඔක්කොම හේතු ප්‍රත්‍ය වෙන ධර්මයකට එකයි. හැබැයි මේ වගේ තිබෙනවා පෞද්ගලික ස්වභාවය වෙනස්. ලෝභයේ තිබෙන්නේ අරමුණක් ගියා අරමුණක් ගත්තාන් පස්සේ කාගෙන බැහැගෙන කිදා බැහැගෙන ගිහිල්ලා කටින් අපා ගන්නවා වගේ මුල් බැහැ ගන්නවා. ඒකයි කියලා කියන්නේ අරමුණේ අරමුණේ නැතිගෙන ගැටෙන ඒ වගේම අරමුණට එකින් යන ඒකත් එකින් කියන්නේ අපි හිතමු මේ මේ ඒක හරියට කියන සමහර වෙලාවට තියෙන මේ බල්ලෝ ඉන්නවා මේ ලී කෑල්ලක් හයියෙන් හරි ලනු කෑල්ලක් හරි අරගෙන එයා ඒක කටින් හයියෙන් අල්ලගෙන එහෙට මෙහෙට දසර දසර දසර දසර දා. ඉතින් ලනු කෑල්ලත් එක්ක රෙදි කෑල්ලත් එක්ක තරහ වෙච්ච එක අතාරින්න බෑ. ඒ පල්ලා කරන්නේ මේක හයියෙන් හයියෙන් හතින් පල්ලගෙන ඉස්සන. දේශයත් ඒ වගේ. දේශයේ අරමුණ ලෝභයෙන් නෙවෙයි. දේශයේ අරමුණ කලින් කාගෙන ඒකම හැක්කියක් තියෙනවා. ඔය දේශයේ හැක්කිය ලෝභයේ එක කොලිටිය එක ලක්ෂණය දේශයේ තව ලක්ෂණය. ඒ දෙක වෙනස්. මෝහයේ තියෙන ඊට වඩා වෙනස් එකක්. මෝහයේ තියෙන්නේ වැටෙන්න දෙන්නේ නැහැ. තේරුම් ගන්න දෙන්නේ ග්ලෝමි ගතියක් තියෙනවා. හැම වෙලෙම අඳුරු කරන ගතිය. ඔය තුන් දෙනාගේ ආකාර ස්වභාව ධර්ම තුනක් නේ. ඔය තුන් දෙනා පැත්තකින් කියලා තව අනිත් තුන් දෙනාට ගියාම අලෝමින් කියන්නේ ළඟ ඉන්නවා. හැබැයි කිසිම ඇලීමක් නැහැ. අරමුණේ ඉන්නවා. හැබැයි අරමුණේ ගැහැගනක් තියෙනවා. හැබැයි කිසි ඇලීමක් හරියට මේ අලකුලිය වගේ. අලකුලිය වතුරු බින්දුවක්. වතුරු බින්දුව හැලෙන්නේ නැහැ. ඉන්නේ ඒක. ආන්න එහෙම ස්වභාවයක් තියෙන ආලෝකය. ඒ වගේම අදෝෂයේ තියෙන්නේ හරියට මේ ඉන්න අරමුණේ සෞම්‍ය පිටාදිනේ. ගැටෙන්නේ. අරමුණට කිසිම විදියකින් හානියක් කරන්නේ අරමුණේ තරහ වෙන්නේ. අරමුණේ ගැටෙන්නේ. ඒ දෙන්නගේ ගති කියලා අමෝහය කියලා කියන්නේ ඊටත් වඩා වෙනස් ස්වභාවයක්. අමෝහය කියලා කියන්නේ හරියටම අරමුණේ තිබෙනා වූ ස්වභාවය හොඳට දිහිල්ලා හොඳට තේරුම් ගන්නවා ඇති වැඩ කරන විදිය ආකාරය හොඳද නරක ඔක්කොම හොඳට තේරුම් ගන්නවා මේ හය දෙනාගේ පෞද්ගලික ලක්ෂණ පෞද්ගලික ආකාර පෞද්ගලික පවතිනා වූ ස්වභාව ධර්ම හය විදියක්. හය වැදෑරු. ඒ වුණාට මේ අරමුණක් ගත්තයින් පස්සේ ඒ අරමුණේ හොඳට මුල් බැහැ ගන්නවා අනිත් ධර්ම වලට ගැලවෙන යන්න නැති. අන්න ඒක කියන ගත්තයින් පස්සේ හය දෙනාම එක විදියක් ඒක නිසා කියනවා හේතු ධර්ම කියලා. අපි දැන් මේ හේතු ධර්ම ගැන කතා කරනකොට ওই විදිහට වෙන වෙනම ලක්ෂණත් අපි හිතාගෙන තියෙන්න ඕනේ. දැන් අපි අනිත් පැත්තට හැරෙමු. දැන් මේ හේතු හේතු ප්‍රත්‍යය ආරම්මන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය වශයෙන් ප්‍රත්‍ය වශයෙන් ධර්මතා තිබෙනවා උපකාරක ධර්ම 24ක්. ඒ විදිහ අතරේ එක ප්‍රත්‍යයක් අත්හැරීම පස්සේ ආකාර තුනකට ඒ ප්‍රත්‍යය කතා කරන්න පුළුවන් කියලා කිව්වා. ආකාර තුනකට. ඒ ආකාර තුන කිව්වා අපි එකක් තමයි ප්‍රත්‍ය ධර්මය ඊළඟට ප්‍රත්‍ය නිසා හටගන්න ධර්මය ප්‍රත්‍ය තිබුණත් කිසිම බලපෑමක් නොලබන්නා වූ ධර්මය. නැවත හිතාගන්න සත්‍ය වෙන ධර්මය. අනිත් දෙයකට අනිත් දෙයකට උපකාර වෙන අනිත් දෙයකට මතුවෙන්න මතුවලා තිබෙන්න පරම්පරාව පවතින්න උපකාර වෙන ධර්මයට කියනවා ප්‍රතිධර්මය කියලා. ඊළඟට ඒ ප්‍රත්‍යයෙන් උපකාරය ලබාගෙන උදව්ව ලබාගෙන ඒ ප්‍රත්‍යයෙන් යම්කිසි ආධාරයක් ලබාගෙන මතුවෙච්ච ධර්මයද කියනවා පත්‍යයෙන් උපන්නා වූ ධර්මය. පත්‍යුප්පන් ධර්මය. පත්‍යුප්පන ධර්මය. ඊළඟට තියෙනවා කිව්වා තව ධර්මයක් කියනවා පත්‍ය ධර්ම තිබෙනවා. හැබැයි උපකාර ලබන්නේ නැහැ. ආන්න එකක් තියෙනවා. දැන් මෙහෙම බලන්න රෙදි කෑල්ලක් තියෙනවා. රෙදි කෑල්ල අපි මේ රෙදි කෑල්ලකින් කිරනවා. අපි හිතමු පොඩි අඩි අඩි රෙදි කෑල්ලක් තියෙනවා කියලා. අපි ඒක කරන එක ඇවිල්ලා යම්කිසි බරක් තියෙනවා. ඒ රෙදි කෑල්ල අපි දානවා වතුරට. වතුරට දැම්මට පස්සේ වතුර ඒ රෙදි කැලේ උරනවා. ඊට පස්සේ දැන් රෙදි කැලේ කියනවා. රෙදි කැලේ කියලා බැලුවෙන් පස්සේ රෙදි කැලේ බලන්න. ඒ කියන්නේ වතුර බලපෑමක් කරා රෙදි කැලේ. වතුර බලපෑමක් කරා. එතකොට ඉස්සෙල්ලා තිබිච්ච වේලිච්ච රෙදි කැලේ මූණ පීඩාන පුළුවන් රෙදි කැලේ දැන් බෑ. ඒ කියන්නේ වතුර වල බලපෑම එක ලැබුවා. දැන් ඔය එතකොට වෙන්නේ මේ රිටිකල් හරියට ප්‍රතිඋත්පන්න වගේ. වතුර ලැබුවා. ඒකට ඇබ්සෝබ් වෙන ගතියක් තිබෙනවා. තව එකක් තියෙනවා මේ අපි ගම්මු බලන්න මේ අලකොලයක් අලකොලයක් අරගෙන එහෙම නැත්නම් නෙළුම් පොලයක් අරගෙන වතුරට දාන්න. වතුර ගෑවෙන්නේ බලපෑමක් කරන්නේ ප්‍රත්‍ය ධර්ම තිබුණා ඒකට ප්‍රත්‍යක් වෙන්නේ. ආන්නේ එහෙම තියෙනවා. අපි ගිය පාර කතා කරා පොඩි සරල උපමාවක්. ඒ තමයි මැටි ගොඩකට පස් ගොඩකට වතුර ටිකක් දැම්මොත් ඒකේ විපරිණාමයක් වෙනවා. පස් ටික. ඒ වෙලාව යනවා. ගලකට වතුර දැම්මොත් ඒක මේ අර පස්සිය වෙන්නවා කිදිය වෙන්නේ ඒ කියන්නේ පස්සිය ධර්මයේ තිබුණාට අරක බලපාන. අන්න ඒ වගේ තිබෙනා දේවල්ට කියනවා පංචනීය ධර්ම කියලා. පස්සිය බලපාන්නේ පස්සිය උදව ගන්න. ඔය තුන අපේ හිතේ තියෙන්න එක ධර්මයක් හොඳට ඉගෙන ගන්න එක ක්‍රමයක් එක ධර්මයක් හොඳට හිතේ තියාගන්න. පස්සිය ධර්මයක් තිබෙනවා. පස්සියෙන් බලපෑම ලබලා උපදින්නා වූ හටගන්නා වූ පත්‍ය උපන්න ධර්මයක් ලැබෙනවා. ඒ වගේම පත්‍ය තිබුණත් කිසිම බලපෑමක් ලබන්නේ නැතුව තිබෙන්නා වූ ධර්ම තිබෙනවා පච්චනීක ධර්ම. තවත් අපි එකක් හිතේ උඩට ගන්න ඕනේ. මේක ලිච්ඡන කියන්න පුළුවන්. හරි ඉක්මනින් මේක පොත්වල තියෙනවා ලිස් කරලා අපේ ස්වාමීන් වහන්සේලා. ඒ ටික කියන්න පුළුවන්. නමුත් මේ ධර්මතා ටික තේරුම් ගන්නට අපි භාවනා මනසිකාරයක් හැටියට වගේ අපේ හිත යොදලා මේ මේකට තියෙන ගිනි කුරක් ගහලා ගිනි කුරක් ගැවුවන් පස්සේ මේ මලක් වගේ පස් වෙනවා මේ ගිනි දැල්ල. ඉතින් හරි ලස්සනයි. එහෙම දැල්ලුවාට පස්සේ ඒ ගිනි කූර ඒ ගිනි දැල්ල අපි කොළයකට කිට්ටු කරනවා. ගිනි දැල්ල හයිය නැහැ. ඒක වැනෙනවා. කොළේ හයියයි. ඒක ගිනි දැල්ල වගේ හය මේ වැනෙන්නේ නැහැ. නමුත් මේ හයිය නැති උලකට හිට මේක සෙලෙන්නා වූ ගිනි දැල්ලට ඇල්ලුවාම කොළේට අර හයිය තිබෙන මොකක් හරි පුතන්න පුළුවන් කොලය ගිනි ගන්න. බලන්න මේ ධර්මතාවයේ කී තියෙන ස්වභාවය ගිනි දැල්ල සිව්. ගිනි දැල්ල සිව් වුණාට ඒකින් රෙද්දක් පොතන්න බෑ. කඩදාසිය ගොරෝසුයි. ඒකින් රෙද්දක් පොතන්න පුළුවන්. නමන්න පුළුවන්. මේකට දාන්න පුළුවන්. සිව් වෙච්ච ගිනි දැල්ල මේකයක් ගන්න බෑ. දැන් මේ කීලෙදල්ල අර හයියේ පත්‍රයේ එහෙම නැත්නම් පොළේට ඇදුරන් පස්සේ මේ ඒකපත් වෙනවා ගිනිගන්න. මේ ගිනිගන්න ඇතුලේ පත්තු කරන අනෙක් එකක් දවන්නා වූ ಗುಣ ස්වභාවයක් තිබෙනවනේ ශක්තියක් තිබෙනවනේ ඒකෙන් ඉඳන්නේ අර පත්තු කරන්නේ අරක දවන්නේ. හැබැයි මේ දෙකේ බැලූ බැලමට පොඩි කියනවා. මේ අපිට පුළුවන් මේ ගිනිකූරට එකම එක උලම් පාර කටින් තිබලා ඇති කරගන්න පුළුවන්. එක පාරම පෙරුවා නැතිලා. ඒ තරම් උලම් පාරට යට වෙන්නා වූ දුරවල මේ ගිනි දැල්ලා කුළඟින් ඉහිට මේ ඡෙල වෙන කුළඟ හයියෙන් යවුවන් පස්සේ නැති වෙන නිකාම් ගිනි දැල්ලක් මේ තියෙන්නේ. නමුත් මේ ගිනි දැල්ල දුර්වලව වැනෙන්නා වූ නැවෙන්නා වූ නටන්නා වූ මේ කිරිදල්ල පත්තරයකට ඇල්ලුවාම පත්තරේ කිරිගන්නේ පුච්චන්නා වූ ගතිය දවන්නා වූ ගතිය කියන්නේ තිබෙන නිසායි දැන් පුච්චන ගතිය පොඩ ගන්න ගිනිදල පොඩ ගන්න ගිනිදල අමින්න පුළුවන් අපිට කිව්වොත් එහෙම ගින්දර අඳින්නේ කියලා අපිට පුළුවන් ඒ සතහන හරියට ගිනි කූරක් ඇඳලා ඊට පස්සේ පොළේක සටහන් කරන්න පුළුවන්. හැබැයි පිච්චෙන ශක්තිය සටහන් කරන්න බෑ. ඒක තියෙන ගින්දර ආශ්‍රේ. ඒ වගේ දැන් මේ ෆොටෝ එකක් ගන්නකොට අපි ගිනි කූරක් දැල්ලා ෆොටෝ එකක් ගවන් පස්සේ ගිනි දැල්ලා ෆොටෝ එකට වැටෙනවා. ඒකේ පුච්චන ශක්තිය ෆොටෝ එකට වැටෙන්නේ. ඒකේ ආශ්‍රේ කැවිලා තියෙනවා. ආන්න ඒ වගේ සත්‍ය ධර්මවල තිබෙනවා තවත් එකකට බල ගන්නන තවත් එකකට බලපෑම් කරන හැකියා ගුණයක් ඒක පත්‍ය ධර්මයේ ඇතුළේ තිබෙයි. එනිසා පත්‍ය ධර්මයේ තේරුම් ගන්නට පත්‍යයේ ධර්මයේ අස්සේ තිබෙනා වූ සැඟවිච්ච බලපෑමක් කරන්නා වූ පත්‍ය ශක්තිය තේරුම් ගන්න ඕනේ. ওই දෙක අපේ හිතේ උඩින් තියෙනවා. දැන් මේ මම අද කතා කරන්නේ ඔය හේතු ප්‍රත්‍ය ධර්ම වල මේ තව කැලලා මේක මම ඊට ඉස්සෙල්ලා මතක් කරා සමහර සමහර කොටස් මේ ප්‍රත්‍ය ධර්ම හොඳට තේරුම් ගන්න. දැන් එතකොට මේ හේතු ධර්ම හයක් තියෙනවා කියලා කිව්වා. ඊළඟට දැන් මේ ටික මෙහෙම තේරුම් අරගන්න. ප්‍රත්‍ය ප්‍රත්‍ය ධර්මය ඊළඟට ප්‍රත්‍යයෙන් හටගත් ප්‍රත්‍ය උපන් ධර්මය ප්‍රත්‍ය තිබුණාට ඒ ප්‍රත්‍ය වෙන්නේ නැති බලපෑමක් කරන්න බැරි ධර්ම. කියලා ගොඩක් කියන. ගොඩවල් තුනක්. මේ ගොඩවල් තුන ඔය ප්‍රත්‍ය 24ටම තියෙනවා. ඒක නිසා ඒක අපි දැන් මේ හේතු කතාව යටතේ අපි දැන් මේ කතා කරගෙන යනවා. සමහරක් මට මතක් කරන්න ඕනේ. ඒ තමයි දැන් අපි මේ කියපු කතාවක් ගැටකින් කියන්නේ. දැන් මේ අපි මේ කියාගෙන ගියු පත්‍ය ප්‍රත්‍ය උපන්න පත්‍යණයේ කතාව ඔය ටික අපි දැන් ওই විදිහට තේරුම් අරගෙන අපි පැත්තකින් ඕම තියාගමු. දැන් අපි පොඩ්ඩක් වෙන එකක් ගැන හිතමු. ඒ තමයි පරමාර්ථ ධර්ම හැදෑරීමේදී පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න යෑමේදී අපිට තිබෙනවා ධර්මතා 170ක් එක ක්‍රමයකට 170ක් හඳුනා ගන්නට. ඒ ටික අපි කිව්වා 189යි චෛතසික ධර්ම 52යි රූප ධර්ම 28යි නිර්වාණ ධාතුවයි කියලා. එතකොට මේ තවත් එකක් ඉතින් අපි ඉදිරි කර ගන්නවා මේකට මේ අර ප්‍රඥා ධර්මයේ නමුත් 170ක් කියනවා කියලා විදිහට හිතා ගන්න. එතකොට මේ 170 තිබෙනවා මේ අද කතා කරන්නා වූ මාත්‍රකාව යටතේ මේ හේතු තිබෙන්නා වූ සිත් තියෙනවා කිව්වා අපි ගිය සතියේ 71ක් හේතු තියෙන. ඒ කියන්නේ එක හේතුවක් හරි තිබෙන. 71ක් තියෙන. මේ ඒකට කියනවා සහේතුක හිත් කියලා. හේතු කියන හිත් කියලා. අනිත් ඒවට හේතු නැහැ. හිත් කියනවා 18ක් ඒවට හේතු නැහැ. ඒවට කියනවා හේතුක කියලා. අහේතුක සිත් කියනවා අනිත් ඒවා චෛතසික ධර්ම තවත් එකක් අපේ පිටුතුන් හිතේ කුටි කියලා ගන්න. ඒ හිතේ කුඩින්ම තියාගන්න ඕන මේ කියපු කට්ටල ටික ධර්මතා ටික ඒ තමයි මේ චෛතසික ධර්ම 52ක් තියෙනවා ඒ 52කින් චෛතසික ධර්ම 6ක් සායිසික ධර්ම හයක් ඇවිල්ලා හේතු. අනිත් සායිසික ධර්ම 46ම හේතු නෙවෙයි. අන්න ඒකක් තියෙනවා. රූප ධර්ම ටික සම්පූර්ණ හේතු නෙවෙයි. නිර්වාණ ධාතුව හේතු නෙවෙයි. සිත් කියන ඒවා හේතු නැති. දැන් බලන්න සිත් 89ක් තියෙනවා කියවනේ. සිත් 89 දෙයට පරිච්ඡේදයෙන් අහගන්න සිත් 89ම හේතු නෙවෙයි. චෛතසික 46ක් හේතු නෙවෙයි. රූප 28ම හේතු නෙවෙයි. නිර්වාණය හේතු නෙවෙයි. හේතු තියෙන හයයි. චෛතසික ධර්ම හයයි. රූප දෝෂම අරූප දෝෂම. හැබැයි තව කතාවක් මේකට ඉස්සෙල්ලා කිව්වා. ඒ තමයි සහේතුක හිත් 71ක් තියෙනවා. හැබැයි ඒ හිත් ඇවිල්ලා හේතු නෙවෙයි. නමුත් ඒ හිත් ඇවිල්ලා අර චෛතසික ධර්ම 6 ඉන්නේ. ඒ කියන්නේ හේතු සහිත හිත් කියන එක. ඒකත් ඔය දෙයට තේරුම් ගන්න. හේතුව කියන එකයි හේතු සහිත සිත් කියන එකයි දෙකක්. හේතුවක් තියෙන හිතයි ඒ හිත ඇතුළේ තියෙන හේතුවයි වෙනස්. හිත සාහිත්‍යක වෙන්නේ හේතුවක් තියෙන නිසා. ඕකත් පරිස්සමෙන් තේරුම් ගන්න. අනිත් ටිකත් අපේ පින්වතුන් හිත උඩින් තියාගන්න. ඒ තමයි සිත් වර්ග මේ රූප ධර්ම තියෙනවා 28ක්. ওই රූප ධර්ම 28 හැදෙන විදියක් තියෙනවා. රූප ධර්ම 28 හැදෙන්නේ කර්මය නිසා හැදෙනවා කිව්වා, හිත නිසා හැදෙනවා කිව්වා, ඍතුව නිසා ආහාර නිසා හැදෙනවා කිව්වා. හැබැයි මේ කතාව මේ විදිහට කියන්න යනකොට නැවත වතාවක් හිතාගන්නට මේ රූප වර්ග ටික ඔක්කොම කොටස් හතකට බෙදා ගන්න. ඒ ටික තමයි චිත්තජ රූප, පටිසන්ධි කර්මජ රූප, බාහිර රූප, ආහාරජ රූප, ඍතුජ රූප, අසඤ්ඤ සත්‍ය කර්මජ රූප සහ ප්‍රවෘත්ති රූප. ওই ටිකක් හොඳට තියාගන්න වර්ග හතක රූප තියෙනවා කියලා. දැන් මේ ටික කප්පලිය විදිහට අපි ඈත් කරගෙන අපි යම් අර මේ අපි කියපු එකක් ගැන හිතන්න. මේ කිටි ක්‍රමයට හේතු ප්‍රත්‍ය දක්වනවා. ඒක ලේසි. කිටි ක්‍රමයෙන් හේතු ප්‍රත්‍ය ධර්ම දක්වන්නේ මෙහෙමයි. මේ හේතු ධර්ම හයයි කියලා කිව්වා. හරි සරලයි. ඒ හේතු ධර්ම හය නිසා හට ගන්නා වූ ධර්ම තියෙනවා කියුවා හේතු හේතුපත්‍ය පත්‍ය උප්පන්න ධර්ම. හේතුපත්‍ය නිසා හට ගන්න ධර්ම සිත් 71යි අර මෝහ මූල සිත් දෙකේ මේ මෝහය අතහැරියන් පස්සේ 51යි සහේතුක චිත්තජ රූප කියලා හේතු සහිත මේ ඉස්තරින් හටගන්න චිත්තජ රූප ඊළඟට හේතු සහිත මේ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූප කියලා ඕක කියපු ගමන්ම කොටවල අතරයි තියෙන්නේ. ඕකේ කියන්නේ පච්චුප්පන්න ධර්මය ඇතුළේ තියෙන්නේ කොටවල අතරයි. මොකද බලන්න සහේතුක හිත් 71 ඔන්න ඒක හේතුප්‍රත්‍ය ප්‍රතිඋපන්න ධර්ම. ප්‍රතිඋපන්න ධර්ම. මේ අර මෝහ මූල සිතක් තියෙනවා ඒකේ මෝහය අයින් වුණයින් පස්සේ අනිත් චෛතසික ධර්ම. ඊළඟට තියෙනවා මේ සහේතුක චිත්තජ රූපටි. සහේතුක ප්‍රතිසන්දි කර්ම. කර්මජ රූප. දැන් ඕක කොහොම කිව්වම කාටද ඔබ තේරෙන්නේ? ඕක තීරෙන්නේ හොඳටම මේ පාඩම කරලා කරලා කරලා කරලා හොඳටම පාඩම හොඳට හිතට තලපදියම් වෙච්ච කෙනෙකුට අරින්න වෙන කෙනෙකුට එහෙම ලේසි තේරු ගන්න බෑ. ඒක නිසා අපි කරන්න ඕනේ ඒක නිසා මොකද්ද මේ සහේතුක සිත් 71 අරගෙන එක එක එක එක එක එක අරගෙන මේවා බෙදලා බෙදලා බෙදලා බෙදලා බලනකොට හේතු කොහොමද අනිත්‍යවට ප්‍රත්‍ය වෙන්නේ අනිත්‍යව කොහොමද හේතුින්ද ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ කියලා තේරුම් පුළුවන්. ඒක තව වතාවක් කියන්න ඉස්සර වෙලා මම මේ පින්වතුන්ට මේ පොඩි කිතියමු හැඳින් හැඳින්වීමක් කරනවා පත්‍ය නීක ධර්ම පිළිබඳව. ගිය පාර අපි කතා කළා මේ ගිය පාර කතා කරා ලෝභ මූල සිතක පහළවන්නා වූ මූල ලෝභ මූල හිතල පහළවන්නා වූ චෛතසික ධර්මයන්ගේ විවිධත්වය අපි කීයක් කිව්වද ලෝභ මූල පළවෙනි සිතේ චෛතසික ධර්ම 19ක් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. හිතත් එක්ක ධර්ම 20යි. ඊට පස්සේ දෙවෙනි හිතේ චෛතසික ධර්ම 21ක් හදනවා කියලා කිව්වා. හිත පස්සවන එහෙම නැත්නම් හිත දුර්වල කරන තීන මිත්‍ය ආවා. එතකොට හිතත් තියෙනවනේ ඊළඟට ලෝභ මූල ලෝභ මූල තුන්වෙනි එක කියන්නේ තුන්වෙනි හිත ඒ තුන්වෙනි හිතේ තියෙනවා කියලා කිව්වා 19ක් චෛත්‍යක ඊළඟට හතරවෙනි හිතේ යෙදෙනවා කියලා කිව්වා චෛත්‍යක ධර්ම 21ක් දැන් අපි හිතමු පස්වෙනි සිතේ. පස්වෙනි සිතේ චෛතසික ධර්ම 18ක් හැදෙනවා. චෛතසික ධර්ම 18ක් එක තමයි මේ පස්වෙනි හිත හැදෙන්නේ ලෝභ මුඛය. ඇයි එහෙම වෙන්නේ හේතුව? හේතුව ලෝභ කරන්න පුළුවන් සතුටින් ලෝභ කරන්න පුළුවන් සතුටක් නැති. සතුටක් තියෙන හිත් හතරක් තියෙනවා. ඒ හිත් හතරේ සතුටින් ලෝභ කරන්ට නම් සතුටු කරන හිත සතුටු කරන්නා වූ ගතියක්, චෛතසිකයක් ඒකේ එක්කාසු වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නැහැ. ඒක නිසා හිත සතුටු කරන්නේ ප්‍රමෝදයටපත් කරන්නේ සෞම්‍ය කරන්නේ ප්‍රීති ප්‍රමෝදයට ගන්නේ ප්‍රීති කියන චෛතසිකය ආවා. ඒ ප්‍රීති චෛතසිකයේ ඒ හතරවෙනි ඉන්නේ පස්වෙනි එකේ වැඩ කරන්නේ නැහැ. ඒක නිසා චෛත්‍යක 19 එකක් අඩු වෙනවා. ඒක නිසා 18ක් වෙනවා. දැන් අපි මේ මේ මේක අරගෙන බලමු හිතලා ඒ තමයි දැන් චෛත්‍යක ධර්ම 18 කුයි. ඊළඟට ඒකයි. තියෙනවද? මේ චෛතසික ධර්ම 18 ලෝභ හිතක් නිසා හේතු ධර්ම හේතු ධර්ම තියෙන දෙකයි. ලෝභ මූල සිටී වැඩ කරන්නේ ලෝභයයි මෝහයයි. අරමුණට ලෝභ කරනවා ලෝභය ලෝභ කරන්ත අරමුණේ යථා ස්වභාවය නියම සත්‍යයේ වහලා දාලා දෙනවා මොකද? එතකොට මේ හිතේ තිබෙන්නේ මෝහයයි ලෝභයයි. දෙක හේතු ධර්ම හැටියට. මේ 18ක් චෛතසික 18න් හේතු ධර්ම දෙකක් අයින් වුණාම තව තියෙන 16ක්. එතකොට මේ චෛතසික ධර්ම 16ම හේතු ධර්ම නෙවෙයි. ඊළඟට මේ හේතු වශයෙන් කතා කරන්නා වූ ලෝභයයි මෝහයයි දෙකයි හේතු නොවන්නා වූ අනෙක් චෛතසික 16යි ඔක්කොම ටික පොදි ගෑවිලා වැඩ කරන්නේ අර හිතේ හිතනේ මහගෙද දැන් එතකොට මේ හිත සහ අර හේතු නොවන චෛතසික 10 16ට අරමුණකට ගියන් පස්සේ අරමුණේ කිලා බහැලා යටටම බහැලා හයියෙන් අල්ලගෙන තදින් ග්‍රහණය කරගෙන හිත සිද්ධ වෙනවා. ඒ තදින් ග්‍රහණය කරන ඔක්කොම ටික කාගෙන වද්දාගෙන ඉන්නේ අර හේතු ධර්ම. එතකොට මේ හේතු ධර්ම වල බලපෑම තිබෙනවා කාටද? සිතට ඒ වගේම අනිත් චෛත්‍යක ධර්ම 16ට. ඒක නිසා හිතයි. හොඳට කල්පනා හොඳට මේ සිය යොදන්න උපේක්ෂා සහගත ලෝභ සහගත ලෝභ මූල උපේක්ෂා සහගත පස්යෙන් හිතේ තිබෙන චෛතසික 18න් දෙන්නේ හේතු අනිත්‍ය හිතයි චෛතසික 10 16යි මේ 17 හිතයි චෛතසික ධර්ම 16යි ඒ ගහ දෙනා ඇවිල්ලා අර දෙන්නාගේ ඵලය කාගත්ත ඒ ඵලයට යටත් වෙච්ච මේ ප්‍රතිඵල ධර්ම මේක හරියට කියනවා නම් මේ අපිට මේ ළඟදී කැඩක් පූජා කරන්න කැඳ හරි දර්ශනීයයි. කැඳ හොඳ බෙහෙත් කැඳක් වගේ හරි ප්‍රියමනාපයි දැක්කම බොන්න හිතෙන. වළඳන්න හිතෙන. ඉතින් මේ ඒ වළඳන්න හිතෙන ඒ කැඳ එක අරගෙන බොන්න ගන්නකොට ඒ බොණ්ඩ පිටිච්ච ගැටි ඔක්කොම නැති කරා ඒකෙ මුත්තටම ලුණු. ලුණු වැඩි. දැන් බලන්න අර කොච්චර ප්‍රියමනාප වුණත් කොච්චර ලස්සන වුණත් කොච්චර හොඳ කූපයකට දැම්මත් ඒ ලුණු ටික අර හැම තරම්ම කාගෙන ගිහිල්ලා ඒ වතුරයි කැඳවල බත්තුයි ඔක්කොම ටික යට කරගෙන ලුණු කැපී හිටියනේ. මතු වුණා ඒ නිසා ඒ මේ කැඳවලට තියෙන తত্ত্বය බොණ්ඩ තියෙන ප්‍රේමනාප ගතිය ඔක්කොම ටික නැති කරන්නේ කාගේ කාටයටත් වෙලාද ඒ කැඳ කෝපි අයින් කරන්න උනේ කාටයටත් වෙලාද කාගේ බලපෑමක් නිසාද? ලුණු වල බලපෑම නිසා. ආන්න ඒ වගේ ලෝභයයි මෝහයයි දෙක. අර අර හිතටයි චෛතසික ධර්ම 17ටයි වැදුනම කැඳේනක ලුණු දැම්මා. ඒකෙන් ආය මේ ගලවන්න බලපවත්න්නේ ওই විදිහට. ඒ නිසා මේ සමහර චෛතසික ධර්ම තියෙනවා අනිත්ව යට කරගෙන කාගෙන ඒවා ඒව නිකන් හරියට මේ ඩොමිනේට් කරගෙන යනවා. ඉතින් මේ ප්‍රේතා සාගත හිතේ ඔය ගතිය කියනවා. ඊළඟට තියෙනවා ප්‍රේතා සාගත දැන් තව එකක් තියෙනවා. ඔය ඔය ලෝභයෙන් මෝහයෙන් දෙකින්ද ප්‍රතිඋප්පන්න ධර්ම වුණේ ওই ටිකනේ. ඔය හිතයි අනිත් චෛතසික 17යි ඒ විතරක් නෙවෙයි. තවත් උතර වැඩක් සිද්ධ වෙනවා. ඒ තමයි ওই හිතේ තිබෙනවා මේ රූප හදන ගතිය. ඔය හිතක් පහළ වෙනකොට මේ අපි දැන්නේ නැතුණාට ඒ හිතේ බලෙන් 아무තු රූප හැදෙනවා අපේ නැගි. ඒක 아무තුම විදිහේ ගතියක්. රූප ස්වභාවය. රූප ආකාර විශේෂය. ඒ රූප වලට කියනවා හිතෙන් හටගන්න රූප කියලා. ඒක කියන චිත්තජ රූප කියලා. දැන් අර ලෝභයයි මෝහයයි දෙක අර හිතට බලපානවා වගේ. ඒ චෛතසික වලට බලපානවා වගේ. ඒ හිතෙන් හටගන්නා රූප වලට මේ ලෝභය බලපාන. අපි ඔක මෙහෙම තේරුම් ගන්න. ප්‍රායෝගිකව අපි තේරුම් ගන්නෙමු මෙන්න මේ. මිනිස්සෙකුට මේ මිනිස්සෙකුට කෑම පිඟාන දැකලා ලෝභයක් හිතෙනවා. හොඳ ලස්සනට උණුවට බෙදලා තියෙන කෑම පිඟාන. එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකක් හිතමු. දැකලා ලෝභයක් පහළ වෙනවා. ඒ ලෝභය පහළ වෙනකොට ලෝභ හිතක් ආවේ. ඒ ලෝභෙහිදී තිබෙනා වූ ලෝභය හිතට බලපෑවා. මෝහය හිතට බලපෑවා. අනිත් චෛත්‍යක ධර්ම වලටත් බලපෑවා. ඒ එනකොටම එයාගේ කටට කෙල වුණා. ඒ කටට කෙල වුණනවායි කියලා කියන්නේ අන්නර හිත නිසා පහළ වුණා චිත්තජ රූපය. ඒ නිසා ඒ හටක උරන කෙල ලෝභ සාගත හිතකින් හදෙච්ච රූප. ඊළඟට මොකද කරන්නේ? මෙයා අතදික් කරනවා. අතදික් කරන්නේ අර ආහාර ගන්න. ඒ ලෝභ සාගත හිතේ මෙහෙවීමෙන් හැදෙන්නාව චිත්තජ රූප හැදෙන විදිය. ආන්න ඒ වගේ සමහර කෙනෙක් හොරකමට පෙළඹෙනවා, ගන්ධ ලෝභ කරනවා, මේ චිත්තජ රූප. ඒ නිසා මේ ලෝභයයි මෝහයයි දෙක බලපෑවේ හිතට විතරක් නෙවෙයි බලපෑවේ චෛතසික ධර්ම 1000 ධාතික විතරක් නෙවෙයි රූප වලටත් බලපෑවා ඒක නිසා කියනවා සිතයි චෛතසික ධර්ම tikai 16යි ඊළඟට ඒන් පහලවන්නා වූ රූප වලටයි මේ ලෝභයයි මෝහයයි දෙක හේතු සත්‍ය භාවයෙන් උපකාර වුණා. මේ හිතයි චෛතසික ධර්ම රූප ටික පස්ති උපන ධර්ම. ඒ වගේම අපිට හයවෙනි හිත දිහා බැලුවෙන් පස්සේ ඒකේ තිබෙනවා 21 එකක් ඒ 21 එකෙත් එතන තියෙන චෛතසික ධර්ම 21ක් අර මේ ඒකෙන් නෑ 20ක් තියෙනවා. ඒකෙන් ප්‍රීතිය අයින් වුණායින් පස්සේ 20ක් වෙන්නේ එතනක් තියෙනවා උපේක්ෂා සාගත නිසා තීන විදේ ආවොත් තමයි අර 18ට 20 එතන වැඩ කරන්නේ ප්‍රීතියමයි. හිතට මෝහයයි ලෝභයයි දෙක බල ගන්නවා පත්‍ය වෙනවා මූල ධර්මයක් හැටියට. ඒ විදිහටම තමයි තව තියෙනවා හත්වෙනි හිතත් උපේක්ෂා සහගතයි. හත්වෙනි හිත උපේක්ෂා සහගතයි. ඒකෙත් තිබෙනවා අර ප්‍රීතිචෛසිකයේ යෙදෙන්නේ නැහැ. හැබැයි චෛසික දා හතක් ඒකෙත් හැදෙනවා. එතකොට තව තියෙනවා අටවෙනි රෝපසිත ඒකත් උපේක්ෂා සහගතයි. ඒකෙත් ප්‍රීතිය හැදෙන්නේ නැහැ. ඒක නිසා ඒකේ විස්සක් හැදෙනවා. දැන් මේ විදිහට මේ සිත්වල එකින් එකට එකින් එකට පත්‍ය හේතු ධර්ම පත්‍ය වෙන ආකාරය ඒකේ බලය ලබාගෙන ප්‍රතිඋත්පන්න වෙන හැටි අපි ඔය අනුසාරයෙන් ඔය විදිහට හිතාගන්නේ තව එකක් තියෙනවා ඒක විශේෂයෙන්ම අපි අතහරින්න ඇතුව කියන්නේ ඒ තමයි දේශ මූල සිත් තියෙන දෙකක් ඒ ද්වේෂ මූල සිත් දෙකේ තිබෙනවා කොහොමත් ඉතින් ප්‍රීතියක් එහෙම යෙදෙන්නේ නැහැ. එතකොට මේ ද්වේෂ මූල සිතේ අන්‍යතර ප්‍රීතියිසිකේ නැති නිසා හැදෙන අන්‍ය සමාන සයිසික 12ක් ඊළඟට හැදෙනවා සාධාරණ වශයෙන් ගත්තම 4යි ඊළඟට හැදෙනවා තව හතරක් තියෙනවා අර වුණොන්ට ප්‍රතිපක්ෂ වශයෙන් හැදෙන්නා වූ අර දෝෂ දේශ සහ දේශ කරන්නා වූ ඉර්ෂ්‍යා කරන්නා වූ කුකුස් කරන්නා වූ මසුරුකම් දක්වන්නා වූ ඒ සිත් පහළ වෙනවා එතකොට මේ හැබැයි මේවා හොඳට මතක තියාගන්න ඕනේ මේ ඔක්කොම ටික එකට විදින්නේ නැහැ කියලා. ඉරිසියාව, මසුරුකම, ඒක ඔක්කොම එදින්නේ නැහැ. අපි මේ විදිහට ගත්තොත් එහෙම පළවෙනි සිටේ ඇති වෙනවා ප්‍රීතිය නැතුව අන්‍ය සමාන චෛත්‍යක 12ක්. ඒ 12යි අකුසල සාධාරණ ඇති වෙනවා හතරක්. ඒ තමයි මෝහ, අහිරික, අනුත්ත්ප්ප උද්දච්ච. ඒකට 16ක් වෙනවනේ. ද්වේෂය ආවොත් එහෙම 17ක්. එක හිතට ඔන්න ඔය 17 වැඩ කරනවා. එතකොට වැඩ කරනවා ඒ 17න් දෙන්නේ අනිවාර්යෙන් හේතු වෙන්න ඕනේ. මොකද ද්වේෂයයි මෝහයයි. ද්වේෂයයි මෝහයයි දෙක හේතු. අනෙක් පහළට වෙලා චෛතසික සිවිල හේතු නෙවෙයි. ඒ පහළට වෙනයි හිතයි ඇවිල්ලා අර හේතු වලින් බලපාන. ඒ හේතු වලට යටත් වෙනවා. හරි. මේ විදිහට තිබෙනවා ඒ මේ සාහිත්‍යක ධර්ම යෙදෙන කාලය. මේක ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මම මේක කියාගෙන යනකොට ඒක ඇති වුණත් විතරක් ආන්න නැත්තම් ඒක ස්කිප් කරන්න පුළුවන්. මේ අනිත් එක තමයි දේශ මූල එදාට 19ක් වෙනවා එක වෙලාවට. දෙවෙනි සිද්ධිය. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? චෛතසික ධර්ම ද්වේෂයයි මෝහයයි දෙක අනිත්‍යයිසික වලට හේතු වෙන විදිය. රූප ගස්තයන් පස්සේ ද්වේෂසිතේ හටගන්නා වෞද්‍රකම සිතේ තිබෙන, කයේ තිබෙන හදගතිය, ගොරහැඩි ගතිය, වචනයක් කතා කරනකොට කාර්කස ගතිය, රළු ගතිය, මුරුදු ස්වභාවයේ නැති ගතිය මේ විදිහට මේ තිබෙනවා මේ රූප හැදෙන විදිය. ඒ රූපවල ඔය ලෝභයයි මෝහයයි දෙක මේ ඔය දේශයයි මෝහයයි දෙක බලපවත් වෙනවා. ඉරිසියාවේ විකාශ වුණොත් එක එක මේ කියන ධර්ම ඉරිසියාවයි මසුරුකමයි කුකුසයි ඒකත් වරින් වර එදෙනවා. සීමාවෙන් පස්සේ ගාන පොට්ටක් වැඩි වෙනවා. නමුත් හේතු වශයෙන් බලපං. දැන් ඔය අකුසල් සිත් 10 ඊට පස්සේ අර මෝහ මූල සිත්තරත් ඔය විදිහට එකක පහළ වෙනවා 15ක් ඒ වගේම අනිත් එකේ හැදෙනවා අනිත් එකේ හැදෙනවා මේ 15ක්. ඉතින් මේ දෙකේ දෙන්නා වූ ධර්ම ගත්තයන් පස්සේ මෝහය තියෙන නිසා එකම එක හේතුව ඉතිබෙන්නේ අනිත් ඒවා ඔක්කොම ඒ හේතු කියලා තත් වෙන්නා වූ දේවල්. දැන් මම මේ ටික මේ විදිහට කියලා මේ අකුසල් සිත්වල තිබෙන්නා වූ අකුසල් සිත්වල යෙදෙන්නා වූ හේතු ධර්ම දෙක දෙක එක හේතු ධර්ම අනිත් ඒවාට බලපවත් වෙනකොට ඒ ධර්ම අපේ නුවණින් පරිස්කාරය කරගන්නේ සහ හඳුනාගන්නේ මේවා පත්‍ය වෙන්නේ මේ ධර්ම පත්‍ය උප්පන්න වෙන්නේ මේ ධර්ම මෙතනදී පත්‍ය වෙන්නේ රූප ධර්ම මේවා කියලා අපි කිව්වා. දැන් බලන්න ගොඩවල් තුනක් තියෙනවා. මෙතන පත්‍ය උප්පන්න ගොඩවල් තුනක් තියෙනවා. පත්‍ය ධර්ම තිබෙනවා දෙකකින්. එක මෝහසිතේ එකයි. ලෝභ මූල සිතේ ලෝභය මූලයි, ද්වේෂ මූල සිතේ ද්වේෂය මූලයි පත්‍ය ගන්න. මෝහ මූල සිත්වල මෝහය විතරයි. පත්‍යෝපන්න ධර්මය කියලා කියනකොට කියනවා හිතයි, චෛතසික ටිකයි, චිත්තජ රූපයි. හිතයි, චෛතසික ටිකයි, චිත්තජ රූපයි. කොයි දෙයකින් ගොඩවල් තුනාවේ හිතක් ලෝභය හරි ද්වේෂය හරි ඒ දෙන්නගේ බලයට යටත් වෙනවා බලය ලබනවා ඊළඟට චෛතසික අනිත්‍යවත් ඒකේ බලය ලබනවා චිත්තජ දුක්ඛ බලය ලබනවා. ඊළඟට කියන්න තියෙන්නේ මේ ධර්ම වල ඇත්තටම මේ වගේ මේ හේතු ගෑවෙන්නේ නැති හේතු තිබුණත් මේ බලපෑමක් කරන්න බැරි ධර්ම ටිකක් තියෙනවා කියන්නේ හේතුව ළඟ තිබුණාට හේතු ලිස්ට් එකේ තිබුණාට හේතු තියනවා කියලා කිව්වට ඒවා බලපවත්න්නේ අනිත් ඒකට ප්‍රති වෙන්නේ නැහැ. අනිත් ඒකට උපකාර වෙන්නේ. උපකාරයක් දෙන්න බෑ. දුන්නට ගන්නෙ නෑ. එහෙම ප්‍රත්‍ය දුන්නට ගන්න නැති. ඒ වගේම ගන්න බැරි. ධර්ම ටිකක් බලන්න. මේ හේතු ප්‍රත්‍යයේ කතාව යටතේ. ඒ තමයි හේතු නැති සිත් කියනවා කිව්ව 18ක්. ඒ 18ට කියනවා අහේතුක සිත් 18 කියලා. ඔය අපි සරලව ගත්තොත් එහෙම මේ චක්කු විඥානය කියනවා. ওই චක්කු විඥානය යවිලා අහේතුක හිතක්. ඕක අහේතුක හිතක්. ඔතන හේතු බලපන්න බැහැ. ඒක නිසා චක්කු විඥානය කියන එක පච්චනීය ධර්මයක්. සෝත විඥානේ පච්චනීය ධර්මයක්. හේතු වලට බලපෑමක් කරන්න බෑ. ඒ නිසා අහේතුක සිත් 18ම පච්චනීයක ධර්ම කියන්නේ හේතු වලින් බලපෑමක් නැති ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බලපෑමක් නැති අලෝභයෙන් අදෝෂයෙන් අමෝහයෙන් බලපෑමක් නැති හොඳ කම් ෆ්‍රී ඒ වගේ බලපෑමක් නැති ෆ්‍රී සිත් අහිංසක සිත් අනිත් එක තමයි චෛත්‍යක ධර්ම වශයෙන් ගත්තයින් පස්සේ ඔය චෛත්‍යක ධර්ම වල තිබෙනවා මේ කුසල චෛත්‍යක අකුසල චෛත්‍යක ඊට පස්සේ අන්‍ය සමාන කියලා තියෙනවා දහතුනක් ඔය මේ චෛතසික ධර්ම දහස් තුනේ දොළහක් කියලා මේ ප්‍රතිනේක ධර්ම. 12කට බලපවත්තන්න බෑ. ඒ කියන්නේ අර ඡන්දේ කියන එක තියෙනවා. ඒ ඒ ඡන්දේ කියන එක ඒකට බලපෑමක් කරන්නේ නැති ඒක අතහරින්න කියලා තියෙනවා. ඔය හේතුව ඡන්දේ කියන චෛතසිකය අහේතුක හිතවල වැඩ කරන්නේ නැහැ. ඒවා ඒක වැඩ කරන්නේ අනිච්චිත්වල. ඒක නිසා ඒක අයින් කරන්න කියලා කියන අනිත්‍යයි සිතික වැඩ කරනවා. ඊට පස්සේ මෝහ මූල සිටී තිබෙන මෝහයද ඒක වැඩ කරන්නේ මේ හේතු ප්‍රත්‍ය වෙන්නේ. ඒ කියන්නේ තමන්ම තමන්ට හේතු වෙනවා කියලා කියන්නේ මේ කතාව තේරුම් ගන්න මෙහෙමයි. මෝහය තනියෙන් ඉන්නේ. අර ඉස්සල්ලා කියපු ලෝභ ලෝභයේ තියෙන මෝහයේ තියෙන දෙකේ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ලෝභය අනිත්‍යවට බලපෑම් කරනකොට Taman එක්ක ඉන්නේ හේතුවට ටිකක් හප්පලා දෙනවා මේ බලපෑමක් කරනවා. නමුත් මේ මෝහයේ ඉන්න හිතේ ඒ විදිහට කරන්න දෙයක් නෑ. Taman විතරනේ. ආන්න ඒ වගේ. අනිත් එක තමයි ඔය අහේතුක හිස්වල හිත් පහළ වෙනකොට හැදෙනවා ඒ හිස්තරිමුත් හැදෙනවා මේ චිත්තජ රූප කියලා જાතියක්. අහේතුක හිස්වලින් චිත්තජ රූප හැදෙනවා. ඒ අහේතුක හිස්වලින් චිත්තජ රූප හැදෙනකොට හේතු ඒවට බලපාන්නේ නැත්තේ ඒ හිස්වල හේතු නැති නිසා. තව එකක් කියනවා අහේතුක හිත්තරින් ඔය මේ ප්‍රතිසන්දිය කැදෙනවා. ඔය ත්‍රිසන් ලෝකේ ප්‍රතිසන්දිය හැදෙන ඔය ජීවන සංකීර්ණ සිත් ඒ සිත් වලට ප්‍රතිසන්දි අය ඒකේ තියෙන ප්‍රතිසන්දි මේ කර්මජ රූප වලට හේතු වැඩ කරන්නේ නැහැ. ඒ හේතු හේතුක නිසා. ඊළඟට තියෙනවා බාහිර රූප. බාහිර රූප වලට වැඩ කරන්නේ නැහැ. ආහාරජ රූප තියෙනවා. ඒවට වැඩ කරන්නේ නැහැ. හේතු. ඍතුජ රූප තියෙනවා. ඒවට වැඩ කරන්නේ නැහැ හේතු. එතකොට අසඤ්ඤසත් අසඤ්ඤතලයේ ඉන්නා වූ ඔය බ්‍රහ්මය හැටියට සැලකෙනා රූප කොටසක් තියෙනවා. ඒ සත්වයන්ට මේ හේතු බලපාන්නේ නැහැ. හේතුව ඒ මොන හේතුවක්වත් නැහැ නේද? ප්‍රවෘත්ති කාලයේ පවතිනා වූ කර්මජ රූප තිබෙනවා. ඒ අහේතුක හේතුර එක ඒවට ඒවට බලපාන්නේ නැහැ. ඔය වගේ මේ පස්චනික ධර්ම කියලා කියන්නේ හේතුව ඇඟේ ගාව ගන්න නැති හේතුව සමන්ත බලපෑමක් කරන්නේ නැති හේතුවට බලපෑමක් කරන්න අවස්ථාවකුත් නැති ළඟක් නැති ඒවට කියන පස්චනික ධර්ම කියලා. ඔය පස්චනික ධර්ම සෙට් එක තමයි ඔය අපි මේ ඊළඟට දැන් මේ ටික මෙහෙම කියලා මම කැමති තවත් ඔය එක කුසල සිතක් ගන්න. කුසල සිතක් ගත්තාම කුසල් සිත් තිබෙනවා කුසල් සිත් තිබෙනවා ගොඩක් තියෙනවා. නමුත් අපි ඒකෙන් අපි මෙතෙන්ට තේරුම් ගන්නට පුළුවන් විදිහේ සල් එකක් ගම්මු කාමාවචර එකක් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා අපි මෙහෙම කරමු කාමාවචර පළවෙනි හිතගම් පළවෙනි සිත පළවෙනි සිතේ නම මොකද්ද සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල් සිත. ඉතින් මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික කුසල් සිතේ හොඳට වැඩ කරනවා මේ චෛතසික ධර්ම රාශියක්. අන්‍ය සමාන 13ම හොඳට වැඩ කරනවා. ඊළඟට තියෙනවා හැම හිතකම යෙදෙන්නා වූ 19ක්. ඒ කියන්නේ ඒක කියනවා කාම කාම සෝබන කාම සාධාරණ. චෛතසික ධර්ම 19 කියනවා. ඒක අනිවාර්යෙන් තියෙනවා. ගණන් හදලා බලන්න. ගණන් හදලා බලන්න 13ක් තියෙනවා. අන්නේ සමාන චෛතසික ඉසල මේ විදිහට. අපි පින්කමක් කරනවා. අපි බුද්ධ වන්දනාවක් කරනවා. ඒක තමයි පින්කම. බුද්ධ වන්දනාව කරනකොට අපි බොහෝම සාන්තව බුදු ගුණ මෙනෙහි කරමින් වන්දනා කරනවා. ඔය වන්දනා කරන වෙලාවේදී මේ කටහඬ අවදි වෙනවා. හත් දෙකක් හොඳට තියාගෙන ඉන්න වන්දනා කරන ස්වරූපේ. හත් දෙකක් තියාගෙන. මේ අවස්ථාවේදී මේ අවස්ථාවේදී හැදෙනවා හිතේ හොඳ ඥාන සම්පයුක්ත අසංකාරික මහා කුසල් පිළිවෙල. ඒ කුසල් සිත්වල හැදෙන්නා වූ චෛතසික ධර්ම ටික අපි දැන් බලමු. අන්‍ය සමාන 13ක් තියෙනවා. ඔය මේ සර්වචිත්ත සාධාරණ හතයි විතක්ක ਵਿਚාර අධිමුක්ඛ විරිය පීත සංචන්ද කියන කකින හයයි. ඉතින් මේ එතන 13යි. 13යි අර තව තියෙනවා සෝබන චෛතසිකයේ 19ක්. 19යි 13යි කියන දෙකයි. ඊළඟට දැන් මේක හොඳට වන්දනා වන්දනා කරන්නේ ඥාන සම්පයුක්ත වෙන්නේ. ඒක නිසා ප්‍රඥා චෛත්‍යකී තියෙනවා. ප්‍රඥාවක් තියෙනවා. දැන් එතකොට කීයද? මෙතන තියෙන චෛතසික ධර්ම 33ක්. මේ පළවෙනි වන්දනා කරන සෝමනස්ස සාගර ඥාන සංකේත අසංකාරයේ විහිදී. චෛතසික ධර්ම තියෙනවා 33ක්. ඒ චෛතසික ධර්ම පොකුර. ඒ 33 ඉන්නේ කොහෙද? පහළ වෙන්නේ කොහෙද? ඒ හිතේ. එතකොට හිතයි. හිත හතරයි. මේ හිත හතර දෙනා. ඉතින් හිත කියන්නේ එකක්, චෛතසික ධර්ම 33ක්. තියෙනවා මේ මේකේ කියනවා හේතු ධර්ම. මේ চৈতසික 33 දෙනාගෙන් හේතු ධර්ම තිබෙනවා තුනක්. හේතු හැටියට. ලෝභය නැහැ. කුසලයක් නිසා. ද්වේෂයක් නැහැ. මේක කුසලයක් නිසා. මෝහයක් නැහැ. ඒ තුන් දෙනාගෙන් කිසිම කරත්තලයක් නැහැ. ඒවා අකුසල් පැත්තේ වැඩ කරපු ඒවානේ. දැන් මෙතන තිබෙනවා ධර්ම තුනක්. එකක් තමයි මේ වන්දනා කළාට හොඳට වන්දනා කරගෙන ගාථා කියාගෙන යනවා බුදුරජාණන් වහන්සේට ඇලෙන්නේ නැහැ. ගාථාවලට ඇලෙන්නේ නැහැ. අරමුණට ඇලෙන්නේ නැහැ. ඒ නිසා ඇලෙන්නේ නැති හරියම සෞම්‍ය වෙච්ච හේතුවක් තමයි අලෝභ කියන চৈতසිකය. ඒක හේතුවක්. ඊළඟට ගැටෙන්නේ නැහැ. ඒ ගැටෙන්නේ නැති නොගැටෙන සෞම්‍ය වෙච්ච මුදු වෙච්ච චෛතසිකයක් තියෙනවා අදෝෂය. ඔය චෛතසික ධර්ම 33න් අලෝභයයි අදෝෂයයි අනිත් එක තමයි ප්‍රඥාවට කියනවා අමෝහය කියලා. අමෝහය කියන වෙනම එකක් පහළ වෙන ප්‍රඥා. ඒ අමෝහය වැඩ කරනවා ඥානෙ. ප්‍රඥාව. එතකොට මෙන්න මේ කියන්නා වූ ධර්මතා තුන. ඒ කියන්නේ අලෝභ හේතුව තියෙනවා, අදෝෂ හේතුව තියෙනවා, අමෝහ හේතුව තියෙනවා. ඒ තුන් දෙනා අයින් වුණාම හේතු වශයෙන් වැඩ කරන්නේ නැති চৈতසික කීයක් තියෙනවද 30ක් ඒ 30යි. ඒ අය ඉන්නේ හිතට. එකක් දැන් මේ තුන් දෙනා තමන්ගේ බලයට සතු කරගෙන තමන්ගේ බලය බලගන්වලා තමන්ගේ ආඥාව අනිත් 30 දෙනා 31 කෙනා පිළිබඳව පතුරවලා දැන් ඒ අය තමන්ගේ ප්‍රත්‍ය ශක්තිය ලබන්නා වූ අය බවට පත් කරලා දැන් මේ මෙතන තියෙන්නේ හේතු ධර්ම තුනයි ඒකෙන් හේතු වලින් උපකාරී ලබන ධර්ම 31යි මෙතන එතකොට හේතු ධර්ම තිබෙනවා හේතු ප්‍රත්‍යুৎපන්න ධර්ම. ප්‍රත්‍යুৎපන්න ධර්ම තිබෙනවා. කිස් එකක් තියෙනවා. ඊළඟට ඒ විතරක් නෙවෙයි. ඔය හේතු තුන් දෙනා Tamanටත් උහුම ඒ තුන් දෙනාම තුන් දෙනාටම මේ හේතු වෙනවා. බලපවත් කරනවා. එහෙම වස්යෙන් පස්සේ තව කීපයක් වැඩි වෙනවා. දැන් මේ හිත පහළ වෙනකොට මේ චෛතසික ධර්ම 33ත් එක්ක මේ කුසල් හිත පහළ වෙනකොට ඔය කුසල් හිතේ තිබෙනවා මේ හැකියාවක් ආනුභාවයක් යම්කිසි බලයක් තිබෙනවා ඒ එක්කම රූප ටිකකුත් හදාගන්න. ඒකට කියනවා චිත්තජු. ඉතින් කුසල හිතක් නිසා කුසල චිත්ත චිත්තජ රූප හැදෙනවා. ඒ චිත්තජ රූප නිසා තමයි අර මිනිසයා අපි එක පල්ලහැට දාගෙන ඉන්නේ නැතුව අපි වන්දනා කරනකොට අත්‍යක එකතු කරගෙන ඉන්නේ කුමක් නිසාද චිත්තජ රූප නැත්නම් පහළටලා තිබ්බා දැන් චිත්තජ රූප හොඳට සමහරට හොඳට මෙනෙහි කරන වන්දනා කරන සතුටු බඳු දෙන්න පුළුවන් ඊළඟට සත්‍ය කරනවා ඒක වචන සත්‍යයනාතුන්ට ඒකෙත් ඇති වෙන්න පුළුවන් චිත්තජ රූප. ඉතින් ඔය විදිහට චිත්තජ රූප වලට අර තුන් දෙනා බලපවත්නවා, හිතටත් බලපවත්නවා. ඊළඟට මේ අනිත් සායිසික ධර්ම වලටත් බලපවත්නවා. ඉතින් මේක තිබෙනවා ඔය කතා කරන උට එකක් සිල් ගන්න කොට එකක් ඒ চৈতසික ධර්ම හේතනේ අඩු වැඩි වෙනවනේ මේ සරලවම කෙටියෙන් කරන කෙටියෙන් මතක් කරන්න පුළුවන් විදිහට තමයි මේ කිව්වේ. ඔය සෝමන ඥාන සම්ප්‍රයුක්ත ඥාන සංපයුක්ත වෙනකොට 33ක් වැඩ කරනවා. ඥාන විප්‍රයුක්ත වෙනකොට 32ක් වැඩ කරනවා. ඒ වගේම ප්‍රීති මත්ගතිය නැති වෙනකොට තවත් ටිකක් අඩු වෙනවා. ওই විදිහට මේ හිතම ඒක මේ සාදු වෙන වෙන දැන් කියන. දැන් මෙතන මම කිව්වේ හේතු ධර්ම අනිත්‍යවට බලපවත්වන විදිහ එක කුසල්සිතක ක්‍රියාත්මක වෙන ආකාරය. කුසල්සිත අටක් තියෙනවනේ. ඒ අටට ওই විදිහට අඩු වෙනවා දෙක එනවා ඊට පස්සේ දිනේ එනවා ප්‍රීතිය නැති වුණාන් පස්සේ තවත් එකක් අඩු වෙනවා ওই දෙක ওই විදිහට මේ ප්‍රඥාවයි ප්‍රීතියයි දෙකින් අඩු වෙනවා ඒ හිත් එක්ක පහළ වෙන රූප ධර්ම කතා කරනවා මෙතනදී අර අහේතුදී කියලා දැන තමයි අපි හිතන්නේ නැත්තේ හේතු බලපානවා කියන්නේ. ඒ නිසා දැන් මම මේ අදත් නැවත වතාවක් මේ පින්වතුන්ට මතක් කරා ප්‍රත්‍ය ධර්ම හේතු ප්‍රත්‍ය ධර්ම හේතු ප්‍රත්‍යයෙන් උපන්න පංචඋප්පන්න ධර්මවල සමහරක් ඊළඟට හේතුප්‍රත්‍ය ධර්මය බලපවත්න්නේ නැති එහෙම බලපෑමක් කරන්න බැරි අනේසුක සිද්ධාත ආදී ධර්ම ටික ඉතින් මේ ගොඩවල් තුනක් කිව්වා තව අපි හාරලා හාරලා බලන්න ඕනේ මේ මේක ඇස්සේ හේතු ධර්ම ඔය විත්තර සිල්ල වැඩ කරන තාලය. ඔය වාස තවත් එකක් මට කියන්න. ඒ තමයි මේ දැන් ඔය කර්මජ රූප තියෙනවනේ. කර්මජ රූප වැඩ කරන තලක් තියෙනවා. ඒක පළවෙනි ස්ථානය තමයි ප්‍රතිසංවිස්ථානය. අපේ පින්වතුන් හොඳට මතක තියාගන්න නැවත වතාවක් නැවත නැවත නැවත නැවත කියන්නේ ඒක කිව්වෙන් පස්සේ මේක හිතේ හිටිනවා. ඒ තමයි උපදින වෙලාවේදී චිත්තජ රූප හටගන්නේ නැහැ. ප්‍රතිසන්දි හිත තියෙන වෙලාවේ චිත්තජ රූප හටගන්නේ නැහැ. ප්‍රතිසන්දි රූපය ප්‍රතිසන්දි හිත කිය පහළ වෙන වෙලාවේ ඇති වෙන්නේ කර්මජ රූප එතන චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. අනිත් එක අහේතුක සිත් පහළ වෙනකොට අහේතුක ප්‍රතිසන්දි සිතකින් මොකක් හරි ඉතින් වින් කරනකොට අඩුපාඩු වෙනවනේ සමහර අයගේ ප්‍රඥාව වැඩ කරන්නේ සමහර අයගේ ඒ සමහර අයගේ ඔය පින්කම් කරනකොට හේතු ධර්ම හරි අඩුවෙන් වැඩ කරන්නේ. ඒ වගේම අකුසල ධර්ම වලත් තියෙනවා දෙක දෙක එක ඉතින් ඒ වගේ ප්‍රතිසන්දි එහෙම ගන්නකොට අහේතුක හේතුකින් ප්‍රතිසන්දි ගන්න. දැන් මේ අහේතුක හිතනක් තිබෙනවා රූප නිෂ්පාදනය කරන්නා වූ ස්වභාවය. හැබැයි ඒ රූපවල තිබෙන ප්‍රතිසන්දි කර්මජ රූපවලට හේතු කිතු කිතු වීමක් ඒකෙ සිද්ධ වෙන්නේ නැහැ. හේතු තිබෙන්නා වූ සිත් තිබෙනවා හේතු නැති සිත් තියෙනවා. ඒ නිසා මේ ටිකක් අපි ওই විදිහට මෙනෙහි කරගෙන නැවත අපි ධර්ම සාකච්ඡාවකට හැරෙමු. මේ වෙලාවේදී මේ පින්වත්තුන්ට තවත් මේ තීරුම් ගන්නට බැරි වෙච්ච ඒ වගේම තේරුම් ගන්න හිත යොදා ගන්නට අමාරු අපහසු වෙච්ච කොටසක් තියෙනවා නම් ඒක තේරුම් ගන්නට මේ ධර්මයේ උපකාර වේවා ඒ වගේම ප්‍රශ්නය ප්‍රශ්න ඇසීම වශයෙන් තවත් මොනවාද කියනවා තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ නිසා මේ වෙලාවේ අපි මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම ඉදිරි මේ ඉතිරි වෙච්ච කාලය ධර්ම සාකච්ඡාවක් හැටියට අපි ඔය ඉදිරිපත් කරන මේකට අදාළ කරුණු අල්ලගෙන ඉස්සරහට කතා කරමු. ඒ වගේම මේක මේ මහ පරාසයක් තියෙනවා. මේ දැන් හේතු ප්‍රත්‍ය ධර්ම අරායයක් තියෙනවා. මේ මේවා බෙදෙනකොට කියාගෙන යනකොට ඉස්සෙල්ලා නම් කිරීම සහ උද්දේශ නිर्देश ප්‍රතිනිर्देश කියලා කියනවා ආකාර කීපයකට දැන් මම මේ කියාගෙන යන්නේ ටිකක්. උද්දේශය කියලා කියන්නේ නම් කිරීම ඒක මම කළා. ඔය උද්දේශය කියලා කියන්නේ පත්‍ය ධර්ම 24නේ. ඉංකීති වෙන්නා වූ එකක් විස්තර යන එක තමයි මේ කියන්නේ. හැබැයි මෙහෙම ගිහිල්ලා ආය තව ගොඩාක් විස්තර යන පැත්තක් තියෙනවා. ඒක යන්ත්‍ර කලිය මේකේ වෙනස්කම් හොඳට දැනගෙන තියෙන්නේ කොහොඳයි. ඒ නිසා හැම දිනාටම අදත් මේ අහගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරන්නා වූ ධර්ම මාර්ගයේ තුල ප්‍රතිපදාවෙන් ගමන් කරලා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවෙන සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රිය ප්‍රාර්ථනා කරනවා මින් ඉදිරියට අපි අදාළ කරගන්න කරගන්න පුළුවන් ධර්ම කරුණු පමණක් අරගෙන ධර්ම සාකච්ඡා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි. සාස්නාතිකේ පස්සිය සාස්ත්‍රිකාල් කරපු දේශනෙන් පස්සේ අපි කලින් ඉන්ටර්නෙට් කියලා නවතරක්ෂි කරුණු ගැන මතක් කරගත්තා. එතනදී එතනදී යම්නම් ප්‍රශ්න වගේක් මතුණා මම හිතනවා බුරුණ මහත්මයා තමයි යොමු වෙන්න කැමති අර බාහිර රූප පිළිබඳ ප්‍රශ්නේ දැන් සාමාන්‍යයෙන් අහලා අපි අපි ඒකට පිළිතුරක් ලබා ගමු මොනවත් න පෙරවත් කරනයි පෙරවත් කරනයි අවසරයි සම්මත මේ අපි අර බාහිර රූප කියලා සඳහන් වෙනකොට අපි කලින් ආභිධර්ම ඉගෙන ගත්ත ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා. එතනදී අපි ආධ්‍යාත්මික රූප හැටියට ප්‍රසාද රූප පහයි ඉතුරු රූප 23ම බාහිර රූප හැටියට තමයි අපි ඉගෙන ගත්තේ. ඒ එතකොට මේ එහෙමද එහෙම බාහිර රූපද මෙතන සඳහන් වෙන්නේ නැත්නම් මේ බාහිර රූපය කියලා මෙතන වෙන දෙයක් සමාන නිසා නෑ මේ බාහිර රූප කියලා ගන්න ඒ ටික තමයි මහත්ය ඒකේ තමයි තියෙන්නේ ඔය බාහිර රූප 23යි කියලා අපි සඳහන් කරේ ඒ වෙලාවේ අර තියෙනවනේ මූලික භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ හතරයි ඊට පස්සේ ගෝචර රූප හැටියට කතා කරපු රූපයයි, සද්දයයි, ගන්ධයයි, රසයයි ස්පර්ශය හැටියට ඉස්සලා කිව්වා ඒවා ඒ ටිකයි එතකොට ඔතන තියෙනවා අටක් ඊට පස්සේ තියෙනවා ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාව රූපයයි දෙකයි අපි ගන්නවා 10ක් ඊට පස්සේ අපේ පඩමේ හැදෙන කර්මෙන් හැදෙන කදේ වස්තු රූපයයි ජීවිත රූපයයි ආහාර රූපයයි ඕජා රූපය ඊට පස්සේ ආකාශ රූපය කාය විඤ්ඤාතියයි වචී විඤ්ඤාතියයි ලක්ෂණ රූප හැටියට තියෙනවා ලහු මුදු කම්මඤ්ඤතා ඊළඟට උපජේ සංතති ජරතා අනිච්චතාවය ඔය කියනා වූ ටික තමයි අපි ගන්නේ බාහිර රූප හැටියට සැලකලා. ඕක තනි තනි තනි තනි රූප හැටියට ගත්තයින් පස්සේ ඔය 23යි. ඒ කියන්නේ ආධ්‍යාත්මික රූප පහයින් අයින් කරාන් පස්සේ 28න් ওই ටිකට එන්නේ. ඒ ටික ගන්නවා. ওই ටික තමයි අපි හිතමු මේ බාහිර වශයෙන් අපි කතා කරන ඉන්ද්‍රිය සහ ඉන්ද්‍රිය නොවන රූප හැටියට සලකන්නේ. ඒරසන සාමත නැත්නම් අර අපි දැන් කාන්වාක බාහිර රූප කියවම තමන්ගේ වැංගෙන් දතෝර බාහිර රූප තියෙන්න පුළුවන් නේ සාමත නේද ඒක. අ තියෙනවනේ මාත්‍ය දැන් මෙහෙමනේ අ මෙහෙම තියෙනවා. ඒක හරි වටිනා එකක්. හරි වටිනා එකක්. හොඳයි දැන් මම මම මෙහෙම කියන්නම්. මෙහෙම කියන්නම්. දැන් චක්කු සෝත චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ඝාන ප්‍රසාදය, ජීව ප්‍රසාදය, කාය ප්‍රසාදය. ඔය ප්‍රසාද රූප ටික සලකනවා අජ්ජත් රූප ධර්මයන් පිට. එතකොට අනිත් රූප බාහිරයි කියනකො. දැන් බාහිර රූප ඇටිට ගණන් ගන්නකොට රූපය කියන වර්ණ රූපයයි ශබ්දයයි ගන්ධයයි රසයයි සරලව ගමු දැන් මේව බාහිර රූප හැටින් සලකන්නේ දැන් අපේ ඇඟින් අපේ ඇහිම්ම අපේ අල්ල දිහා බලනවා දැන් අල්ල දිහා බලනකොට චක්කු ප්‍රසාදේ තමයි චක්කු ප්‍රසාදේ තමයි මේ ප්‍රසාද රූපේ ඒ කියන්නේ අජ්ජත් රූපේ ඒකට වැටෙන්නා වූ තමන්ගේම ශරීරයේ තිබෙන්නා වූ ඒ වර්ණ රූපේ තමයි බාහිර රූපය. ඊළඟට අපි හිතමු දැන් මේ අපි කතා කරනවා. අපි කතා කරන එක අපිට වැහෙනවා. එතකොට අපි සෝත ප්‍රසාදේ තමයි අධ්‍යාත්ම රූපය. ඒ කතා කරන එක වචනයෙන් ගන්න සත්‍යය අපි කතා කරත් ඒක ඒ වෙලාවේදී බාහිර රූපයක්. ඉතින් ගෝච රූපයක්. ඊළඟට අපේ ශරීරයේම තිබෙනා වූ ගන්ධේ ගන්ධය මේ ඔක්කොම මේ බාහිර රූප. ඊළඟට අපි හිතමු ලුණුර ආහාර කටට වැදුනා නම් ශරීරේ ඒක ඇවිල්ලා බාහිර රූපයක් වෙනවා. ඔය විදිහට තමයි අපේ ගාව තියෙන බාහිර රූප අර අධ්‍යාත්ම රූප අයින් කරන් පස්සේ අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ නේද ඔය විදිහට. ඒකවත්. මොකක්ද සාකච්ඡා ඒක හොඳටම තේරුණා මම හිතලා අපි කලින් ඒක හොඳට සාකච්ඡා කරලා තෝරන වගේ දැනගලාම නම් හොඳයි කියන එක පාවා ගන්න එතකොට පාසුවක් දැනෙන නිසා සාන්නත් ඒක මම අද සාකච්ඡාවේ ප්‍රශ්නයක් මතුණා දැන් පෝති කර්මජ රූපවලට කීස බලපාන්නේ නැහැ කිව්වනේ එතකොට ඒක සාමාන්‍ය අත්දැකීම් අපි දැනගත්තා මේ ප්‍රතිසන්දියකදී දේහ උපසන්දියකදී වුණත් ඉතරලාම භව මේ රූප ප්‍රකාශන කර්ම දිරු දෙකක් තමයි පාරණයට පුළුවන් කියන්නේ ප්‍රසාද රූප දෙකක් තමයි පහළ වෙන්නේ කියන එක වස්තු රූපයයි කාය ප්‍රසාදයයි ඒතකොට ඉතුරු ප්‍රසාද රූප තුන පහළ වෙන්නේ කර්ම රූප හැටිය මේ ප්‍රතිසන්දි කර්ම රූප හැටියද මේ පමණ තමයි අපි මම දැන් කියනවා වැරදිද නැහැ එතකොට ඒක කොහොමද අර ප්‍රතිසන්දිහිත ඒක බලපාන්නේ නැත්තේ කොහොමද හේතුඵල එතන ඒ ප්‍රතිසන්දිහිත බලපාන්නේ නැත්ද එතකොට පස්සේ ඇති වෙන ප්‍රසාද තුනක් බලපාන ඒකෙදි ගන්න මෙහෙමයි අනිත් ඒවත් කර්මයෙන් තමයි කර්මයෙන් තමයි හටගන්නේ නමුත් මූලික වශයෙන් ප්‍රතිසන්දිය හැදෙන අවස්ථාවේදී ප්‍රතිසන්දිය හැදෙන අවස්ථාවේදී මේ ශරීරයක් කියලා අලුතින් කිසිම දෙයක් රූපකයක් හැටියට ගොඩ නැගිලා නැහැ. ඉස්තිස්තර වෙලාම කියලා හැදෙන රූපේ තමයි ඔය ප්‍රතිසන්දි අවස්ථාවේදී ප්‍රතිසන්දි සිටේ ආනුභාව බලයෙන් හැදෙන්නේ. එතකොට පස්සේ දෙයක් පහළ වුණත් ඒක දැන් අස්කන්නාසාදී දේවල් පහළ වෙනකොට ඒ ඉස්සර වෙලා කර්මෙන් හැදුනා හැදුනා වූ රූපයක තමයි හැදෙන්නේ. එතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ නැවත ප්‍රතිසන්ද රූපයක්. ප්‍රතිසන්ද හිතක් අවශ්‍ය නැහැ කොහොමද වෙන්නේ නැන්නේ. එතකොට ඒව ගණන් ගන්නේ ඒ මේ නැවත රූප ඇතිවීමටත් ඒ වගේම පැවතීමටත් ඉදිරියට પરම්පරාවට ගෙන යන්නට. දැන් තව එකක් අපි ඉති මතක තියාගන්න ඕනේ. මේ පත්‍ය කතාව කරගෙන යනකොට පත්‍ය කතාව කරගෙන යනකොට මේ ඒක මම මේක ඉස්සෙල්ලා මතක් කරයි කියලා මට මතක හැටියට නමුත් එහෙම නොවුණත් ඒකේට හිතා ගන්න යම් කිසි දෙයක් අලුතෙන් හටගන්න උපකාර වෙනවා. ඒක ඒක පටිසන්ධි කර්මජ රූප අවස් පටිසන්ධි අවස්ථාවේ වෙන්න පුළුවන් ඊට පස්සේ වෙන්න පුළුවන්. යම් කිසි රූපයක් යම් කිසි ධර්මයක් විශේෂ පළමෙන් හටගන්න උදව් වෙනවා. හටගත්ත දේ පවතින්න උදව් වෙනවා. ඒ වගේම ඇතිවෙච්ච දේ ප්‍රවෘත්ති වශයෙන් પરම්පරාව ගෙනියන්න උදව් වෙනවා. ඔය ලක්ෂණ තුන තිබෙනවා මේ ඔය ගති ස්වභාව ටික තියෙනවා ප්‍රතිවිරුද්ධ. දැන් උපකාරයක් වෙනවා කියලා කියන්නේ යම්කිසි මිනිසියෙකුට නැගිටින්න උදව් කරනවා. ඊට පස්සේ නැගිටලා වැටිච්ච මිනිස්සෙක් එහෙම නැත්නම් අපි හිතමු නැගිට ගන්න බැරි කෙනාට නැගිටින්න උදව් කරනවා. නැගිටින නැගිට මිනිසයාට ඉස්සරහට යාගන්ට උදව් කරනවා. යාගන්ට උදව් කරනවා වගේ නෙවෙයි දැන් තමන් තවත් එක්කෝට යා බාර දීලා එයාට එම ඒ තමන්ගේ නැගිටවපු මිනිසයා බාර දීලා එයා වික්‍රම යන උදව් කරනවා. ආන්න ඒ වගේ රූපයක් ඉස්සෙල්ලාම ප්‍රතිසන්දි කර්මජ රූපෙන් හෝ ඊට පස්සේ හෝ වේවා ප්‍රවෘත්ති අවස්ථාවේදී හට ගැනීමට උදව් කරනවා ගෙනියන්න උදව් කරනවා පරම්පරාව පවත්වන්න උදව් කරනවා ඒක නිසා කර්මයෙන් තමයි අරකට හටගන්නේ අර ඊට පස්සේ පහළ වෙන ඒවා එතනින් පස්සේ ඒවා ප්‍රවෘත්ති වශයෙන් ඉස්සරහට ගෙනියන්න උදව් වෙනවා හරියට රයිට් ටයිම් එකේ සෝතාවේ පස්සේ නේක පොතට දාලා දෙන්නේ සෝනා මට හරියටම අහුවෙන්නේ මොකද කියන්නේ ප්‍රෝත්ති කර්ම නිරූප ස්වාමීන් වහන්සේ දෙන්නේ පත්‍ය නීකයි කියන එකයි. ඒ කියන්නේ හේතු වල මේ පත්‍යක් ලබන්නේ නැති පොඩි දියන් ස්වාමීන් වහන්සේ. ඒක හේතුක ප්‍රතිසන්දේකදී එතකොට ඒක පත්‍ය නීක තැනකට ගිහිල්ලා තියෙන ඇයි කියන එකයි ස්වාමීන් වහන්සේ. ආ ඒක වෙන්නේ මාත්‍ය මෙහෙම එකක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මේ ඒක වෙන්නේ අපිට පොඩි පටලැවිල්ලක් වෙනවා ඔය හේතුප්‍රත්‍ය ගැන කතා කරන කොටයි මේ කර්මය ගැන කතා කරනකොට. දැන් දැන් ඔය අපි ඉස්තර කරපු දේ හටගන්න හටගන්න දේ දැන් හේතු ධර්ම ගැන කතා කරනකොට හේතු ධර්මවල තියෙන්නේ ඒ එක්කම පහළවන්නා වූ චෛතසික ධර්ම ඒ එක්කම පහළවන්නා වූ හිත ඒ එක්කම පහළවන්නා වූ රූප ඔන්න ඔය ටිකට තමයි හේතු ධර්ම කතා කරනකොට ඒ විලාවේ ඒ ක්ෂණයේ පහළවන්නා වූ ධර්ම ගැන තමයි කතා කරන්නේ ඒක නිසා තමයි අනිත් ඒවා අත්‍යනික ධර්ම ඇටියට කතා කරන්නේ දැන් ඔය රූප පහළ වීමේදී ඉස්සරහට ගෙනෙන එක කතා කරන්නේ කතා වෙන්නේ මේ කර්මපතියට. මේ ගොඩාක් පටල වෙනවා කර්මපත්‍ය එනවා හේතුපත්‍ය අදහස් කරගෙන. දැන් ඔය මේ කිව්වනේ අර රූප ගැන කතා කරන්න ගිහිල්ලා කිව්වනේ මේ මේ විදිහට හැදෙන්නේ මෙහෙමයි කියලා. එතකොට අපි හැම වෙලෙම මතක තියාගන්න ඕනේ හේතු කියන එක ඇවිල්ලා එක ක්ෂණයක සිද්ධ වෙන දෙයක්. එක ක්ෂණයක එක වෙලාවක සිද්ධ වෙන දෙයක්. තව එකක් තියෙන මෙන්න මේක. ඒකත් අපි අමතක කරන්න හොඳ නෑ. දැන් අපි ඉඳන කුසල්සිතක් පහළ වුණා. ඒ කුසල්සිත පහළ වුණාම මේ ඒ කුසාසිත පහළුණයින් පස්සේ ඒ කුසාසිතත් එක්ක හැදෙනවා යම් කිසි රූපයක්. ඒ රූපය පහළ වුණාම ඒ රූපය තිබෙනවා මේ හැටියක් චිත්තජ රූපයේ චිත්ත ඒ වෙලාවේ නැති වෙලා ගියත් ෂණයකින් ඒ හිතින් හදාපු රූපය ඉස්සරහට ගෙනියනවා. ඒ ඉස්සරහට ගෙනියන්න ඇත්ත වශයෙන්ම අර හටගත්ත හේතුව අවශ්‍යම නැහැ. දැන් මේ මේ ශරණයේ හිතක් පහළ වුණා. ඒ හිත පහළ වෙනකොට චිත්තජ රූපයක් හටගත්තා. චිත්තජ රූපය ඇවිල්ලා චිත්තක්ෂණ 1000ක් යනවා. හැබැයි ඒ චිත්තක්ෂණ 1000ක් යනා වූ හිත රූපය හදාපු හිත ඒකම නැති වෙලා ගිහින්. ඊළඟට කියනවා ඔය චිත්තක්ෂණ 17ක් ගියයින් පස්සේ ඒ කර්මයේ පොඩි වෙනස්කම් තියෙනවා සමහරට හතර පහ වෙනවා සමහරට දෙකක් තුනක් වෙනවා සමහර වගේ ඊට වඩා වැඩි වෙනවා ඒක කිසිම චිත්ත චිත්තජ රූපයේ ඇතුණන් පස්සේ සමහර වෙලාවට සිද්ධ වෙනවා ඒ සමහර රූපවල එකක් ඉස්සරහට තව දෙකක් විතර ඉස්සරහට හදලා දාලා නැතිල යනවා හැබැයි චිත්තජ රූපේ කියන්නේ කීදී අර 17ක් යන්ට ඉතින් ඒ ටික මැරිලා ගියත් අරක යන්න එපා. ආන්නේ ටික තියෙනවා. ඒකත් අපි සිහිය තියාගන්න ඕනේ. මේක ඉගෙන ගන්නකොට හැම වෙලාවෙම පරිසම් වෙච්ච කර්ම හේතුව චිත්තජ කර්ම කර්මය කියන එක හේතු ප්‍රත්‍යයට ඉමේට හේතු වෙන්න වෙනවා. ඒක නොකර ගන්න. බොම්බේ ස්වාමීන් සඳරන දේවල් ඒකේ තව දුරට සමාවෙන්න ඕන අනිත් අය මේ ස්වාමීන් සඳරන දැන් ප්‍රතිසන්දි හිතමනේ භවන්නේ හැටියට යන්නේ ඒතර භවන්නේ හිතෙන් රූපය හැදෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ හැදෙනවා භවංගයෙන් හැදෙනවා ඉස්සර වෙලාම රූප හදන එක අල්ලලා දෙන්නේ භවංග රූප හදන භවංග රූප හදන එක ඉස්සෙල්ලාම අල්ලලා දෙන්නේ ප්‍රතිසන්දිසිත ඊට පස්සේ දෙවෙනි හිතේ ඉඳලාම භවංග හිත දෙවෙනි හිතනේ දෙවෙනි හිතේ ඉඳලා ඉස්සරහට භවංග හිතේ ආනුභාවයෙන් ඊට පස්සේ රූපාදලා ආදලා ආදලා ආදලා දෙනවා. ඒකේ වෙනස තිබෙන්නේ අර ඉස්සර වෙලා තියෙනවා ප්‍රතිසන්දි කර්මයේකේ චිත්තජ රූපනේ. හැබැයි භවංග හිතට ගියයින් පස්සේ භවංග හිතේ දෙකක් හදනවා. එකක් තමයි කර්මජ රූප හදලා දෙනවා. ඒ කර්මජ රූප ප්‍රවෘත්ති කර්මජ රූප. ඊට පස්සේ ඒකෙන් හදනවා තම චිත්තජ රූප. භවංගේ හිතෙන් ඒකේ પરම්පරා කර්මජ රූපත් හැදෙනවා. ඒ වගේම තමයි මේ චිත්තජ රූපත් හැදෙනවා. මේ දෙකම හදනවා. ක්‍රියාත්මක වෙනකොට අනිත් චිත්තජ රූපත් හදනවා. සමහරවිට ඒක ප්‍රශ්නේ වායනවානේ. අර එතකොට අපස්සනිකම රූප හැදෙනවා නම් එතන තියෙන හේතු වලින් පත්‍ය වීමක් වෙන්නේ නැද්ද එතකොට තමයි. අප දැන් ඔයා ආවේ මේ කර්මජ රූපනේ. ඔන ප්‍රතිසන්දික දැන් ගන්න. ප්‍රතිසන්දි කර්මජ රූප හැදෙනවා නම් තමයි. එහෙමයි. දැන් කර්මජ රූප හදනවා කර්මජ රූප හදනවා කියන එකයි හේතු වෙනවා කියන එකයි ඒක පටලවා ගන්න ඕනේ. දැන් අපේ මේ වෙලාවේ හිතලා බලන්න. අපේ මේ වෙලාවේ මේ ශරීරයේ තිබෙනවා රූප වර්ග හතරක්. මේ රූප වර්ග හතර තමයි කර්මෙන් හැදිච්ච රූප තියෙනවා. හැබැයි මේ කර්මයෙන් කර්මෙන් හැදිච්ච රූප තියෙනවා කියලා කියන්නේ මේ ප්‍රවෘත්ති කර්මය. ඊළඟට තියෙනවා චිත්තජ රූප. ඒ චිත්තජ රූප කියලා කියන්නේ මේ වෙලාවේ හටගන්නා වූ හිතේ. ඊට පස්සේ තිබෙනවා ආහාරජ රූප. මේ වෙලාවේ තිබෙනා වූ ආහාරය. ඊට පස්සේ තිබෙනවා ඍතජ රූප. මේ වෙලාවේ පවතිනා ඍතුජ ඍතජ රූප වලින්. මේ හතරම තියෙනවා දැන් එකක්වත් ඒකේ ඒක මේක වෙන්නේ ඒකට හේතු ඒ ඒ ඒ තැන්වල ඒ ඒ මොහොතේම සිද්ධ වෙනවා. කතා කරන්නේ අද කතා කරන්නේ හේතු ප්‍රත්‍ය ගැන. කර්මයේ නෙවෙයි. එතකොට හේතු ප්‍රත්‍ය ගැන කතා කරනකොට මේ ඒ හේතු ප්‍රතිබිනවන් තුනක් අපි හිතමු කුසාසිතක් පහළුණායි කියලා ඉස්සර වෙලාම කර්මත් කර්මජ රූපත් හදන්නා වූ හේත හදන්නා වූ ප්‍රවෘත්ති කාලයේදී ඇතිවෙන්නා වූ චිත්තල හේතු ධර්ම ඇති වෙනවා ඒ ටික පිළිබඳව කර්මයට කර්මය ඒ පැත්තට ගොඩ වෙන්න නොදී ඒක ගැන හිතුවම හරි. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අර බාහිර රූප කියපු තැන දැන් අපි සහේතුක චිත්ත විමුක්ත හදනවානේ රූප චිත්තජ රූප. ඒ චිත්තජ රූපවල තියෙනවා නේද බාහිර රූප කියන එක මත වෙනවා සාමාන්‍යයෙන්. ඒකවල කොහොමද මේක පස්සේ නීක ධර්මයක් වගේ කියන්නේ. ප්‍රශ්නයක් වෙනවා සාමාන්‍යයෙන්. පැහැදිලි දන්නේ මට හොඳටම ක්ලික් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මේවා දැන් මෙතන පස්චනීක ධර්ම කියන දන බාහිර රූප පස්චනීක ධර්ම හැටියට සඳහන් වෙනවා. නමුත් දැන් අපි දන්නවා සහේතුක සිත් වලින් ඇතිවන චිත්තේ රූපගත එතනත් අවිනිභෝග රූප ආදී වශයෙන් පරිච්ඡේද රූප, ශබ්ද රූප, විකාර රූප වගේ අනේකාන්තව ඇති වෙනවා මේ මේ බාහිර රූප කියනකොට. එතකොට සාහනාත් දැන් මෙතෙන්දී බාහිර රූප පච්ච නීක ධර්ම හැටියට සඳහන් වෙන එක සාධාරණද කියලා හිතෙනවා. මොකද අර සහේතුකෝ ඒවා අතරම පස්සේ උත්පන්නව ඇති වෙනවා නේද? හරින් නැතු කරනවා. සාම එක ආවේ නෑ මහත්තයා මම මේක හිතන්නම් බලන්න. හොඳයි සාරාංග. පඤ්ඤාතරක් ආපහු ප්‍රශ්න කරන පසු අපිට පිළිතුරක් ලබා දෙන්න දැන් මෙතන පච්චනීක ධර්ම හැටියට මේ හේතුපත්තියේ බාහිර රූප කියන කොටස ලයිට් වෙ කියනවා. නමුත් දැන් අපි දන්නවා දැන් පත්‍යෝත්පන්න ධර්ම වල කියනවා සහේතුක චිත්තජ රූප කියලා. එතකොට සහේතුක චිත්තජ රූප සත්‍ය උත්පන්න වෙනකොට එතනම තියෙනවා නේද බාහිර රූප කියන එකක් එතන තියෙනවා නේද සත්‍ය උත්පන්නක් වෙනවා නේද කියලා හිතනවා. මොකද සහේතුක චිත්තජ රූපවලින් අපි දන්නවා අවිනිත් භෝගරත්පාටත් පරිච්ඡේද රූපයක්, ශබ්ද රූප, විකාර රූප කියනවා ඇති වෙන නිසා ඒ ප්‍රශ්නේ මතුවනා සම්මානට පස්සේ අපිට ඒකට විතරක් ලබා දෙන්නේ. ඒක වන්දනා. මම හොඳට මේ ඒක හිතට ක්ලික් වෙන්න ඕනේ මේ අහන්නේ මොකද්ද කියලා මම එහෙම ඊට ඊට පස්සේ මේ උත්තරේ දෙන්නම් ඔබට. හොඳයි මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ මේක කරගෙන යනකොට එකක් තියෙනවා අර මේ සත්‍ය පටලැවෙනවා ඒ සත්‍ය පටලැවෙන්නේ නැති වෙන්න හරියට පරිස්සම් වෙන්න මම මේකට මේ උත්තරේ හරියට අරලා දෙන්නම්. තාත් උත්තරේ නේ ධර්ම කාරණේ කියලා දෙන්නම්. හොඳයි. හොඳයි නැත්නම්. හරි මම අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ සමාසන සමාසන මේකයි කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මේ යම් කිසි කෙනෙක් යම් කිසි රෝගයක් තියාගෙන ඒ රෝගය ගැන නිතරම මෙනෙහි කරනවා නම් කල්පනා කරනවා නම් ඒ ගැන තමන්ගේ තියෙන සිතුවිලි ගොඩක් නරක පැත්තට උත්‍රින පැත්තට ගන්නවා නම් ස්වාමීන් වහන්සේ එතකොට මේ හැදෙන චිත්ත රූප මේ ලෙඩේ වැඩි කරන්න හේතු වෙනවද කියලා ස්වාමීන් වහන්සේ තේරුම් කළ වෙන්න පුළුවන්ද? තේරුම් ගන්න. යම්කිසි කෙනෙකුට රෝගයක් තියෙනවා. එතකොට ඒ රෝගය මේ ප්‍රශ්නේ ඉස්සල්ලානේ යා වදින්න එපායි. යම්කිසි කෙනෙකුට රෝගයක් තියෙනවා. ඒක කායික රෝගයක්. එතකොට කායික රූපයට සම්බන්ධ රෝගයක්. රෝගයක්. එතකොට මේ රෝගය ගැන නැවත නැවත දුක්බරව කනස්සල්ලෙන් හිතීම නිසාම ඒ රෝගය තව වැඩි වෙනවාද කියලා. අනේ අත් එහෙමයි. එහෙමයි තමයි. එතකොට මේ ඒකේ එහෙම ස්වභාවයක් තියෙනවා. එහෙම ස්වභාවයක් තියෙනවා. මේ ඒකත් හරි අපූර්ව කතාවක්. අපි අපිට තිබෙනවා මේ රෝගයක් හැදුනයින් පස්සේ කර්මය ගෙනල්ලා හැබැයි මේ මේක පස්ස මේක අර අර අර පස්සේ කතාවට දාගන්න එපා. ඒක පට ලැබෙනවා. මේකට දැම මේක මම මේ කාරණේදී විතරක් කියලා දෙනවා. යම්කිසි රෝගයක් හැදුනයින් පස්සේ ඒක අපිට කර්මය ගෙනල්ලා ගැහුවොත් ඒ කර්මයෙන් යම්කිසි බලපෑමක් කරලා කායික රෝගයක් හදලා දුන්නොත් ඒක ආවේ කර්මයෙන්. ඒක බලවත්. එතකොට හිත දූෂ්‍ය වුණොත් හිත ඒ රෝගය ගැන හිත හිතා පැවුණොත් අර කර්මයට හරි ලේසියක් වෙනවා ඒ ලේදී වැඩි කළා දාන්න. තවත් ඔය කියන වෙන පරණ පරණ කර්ම තියෙනවා නම් ඒකත් ගණන්ලා එතෙන්ට ගහන්න හරියට උදව්වක් උපකාරයක් වෙනවා. ඒ වගේම හිතින් ඒක වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා කියන්නේ කර්මයට දේශයක් වෙනවා. තවත් එකක් තියෙනවා. අපි හිතමු සාමාන්‍ය රෝගයක් හැදෙනවා. මේ කර්මය යම්කිසි යම්කිසි තරමක කර්මයකින් රෝගයක් ඇති වුණාම ඒක තේරුම් අරගෙන ඉතින් ඒ හිත නරක කරගන්න නැතුව මේ තමන් පීඩා විඳින්න නැතුව එකපාර අරගෙන සාගලේ ඉන්නවා. හැබැයි එතකොට අර හිතින් වැඩි වෙන්න තියෙන කොටස අඩුයි. හැබැයි අරක සම්පූර්ණ නැති නෑ. හේතුව ඒ හදපු තියෙනවනේ කර්මය හේතු වෙලා තියෙනවනේ. ඒක නිසා ඒක අඩු වෙන්නේ නෑ. අර හිත නහස් වීම නිසා වැඩි වෙන්න තියෙන ප්‍රමාණය ඇති වෙනවා. තවත් එකක් තියෙනවා. කර්මයේ හේතු වෙච්ච නැති කර්මයේ හේතු කරගත්තේ නැති ලෙඩ කියනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් ඔය මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. කෑම බීම නිසා වෙනත් මොකක් හරි බාහිර කර්මේ නැහැ. එහෙම වුණාන් පස්සේ ඒ කර්මයෙන් හේතු වෙලා නැති යම් කිසි ලෙඩක්වක් හැදුනයින් පස්සේ ඒකට හිත දානවා මේ ඒ ලෙඩේ මේ මේමයි කියලා ඉතින් කනස්සල් වෙනවා මට මොකක්ද උනේ කියලා. එතකොට වෙන්නේ ඒ කනස්සල් වීම නිසා අරක වැඩි කරලා. සමහර වෙලාවට ඒකට නිකන් කොහේ හරි යන කර්මයේ කුසලම් හේතු වෙන්න බැරි කමකුත් නැහැ. හැබැයි වැඩි කරලා දානවා. දැන් යම් කිසි දෙයකින් ඒක ගණන් නොගෙන හිටියොත් ගණන් නොගෙන හිටියොත් එහෙම ඒක නොසලකා හිටියොත් එහෙම ඊට පස්සේ අරක නිකාමදී ඔය ඉංග්‍රීසි ආර්ධනක සමාජ බේකන් එකක් ඔය ඊටපු ගමන් නැතිලා යනවා. ආන්නේ ඒ වගේ. ඒක නිකන් ඇරලා යනවා. ඒ වගේම පොඩි පොඩි බේකක් ගත්තම නැතිලා යනවා. තව එකක් තමයි මේ හිතේ තිබෙනා වූ දුර්වලකම නිසා ඒක වෙහි දෙදී වැඩි වෙන එකයි අඩු වෙන එකයි සිද්ධ වෙනවා මේක. දැන් අපිට ඉඩක් හැදුනාම අපි හම්බ වෙන වෛද්‍යවර ඒ වගේම උපස්ථාන කරන නර්ස් ඒ ගත්තම ඒ අයගේ අපේ හිතේ හැදෙනවා කතාවෙන් බයෙන් ඒගොල්ලෝ කරන වැඩ කටයුතු වලින් ඒ හැසිරෙන හැසිරීමෙන් අපිට ඒ පිළිවෙල අය මගේ ලෙඩේ සනීප කරයි කියලා හරි විශ්වාසයක්. ඒ අය කෙරෙහි ප්‍රසාදයක් මේගොල්ලෝ තමයි මේකට දක්ෂ කියලා එහෙම විශ්වාසයක් හැදෙනවා. ඒ විශ්වාසයේ ගොඩාක් තිබුණාන් පස්සේ අපිට අර හිතේ කමස්සල් වෙන ගතිය නැති වෙනවා. ගොඩාක් ඒවා මානසික වශයෙන් ඔලි ගැට යනවා බේස්ලි ටිකක් යනවා. ඒක නිසා සමහර වෙලාවට ඔය වැඩියෙන් වැඩියෙන් ඉඳන් ගියන් පස්සේ ලෙඩේ වැඩි වෙන අවස්ථා තියෙනවා. මේක මේ මේ පාඩමට සම්බන්ධ නැහැ නමුත් මේ අතිරේකය. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් ඉගෙන පහදලා දුන්නට ගොඩාක් පින් ස්වාමීන් වහන්සේට නිරෝග දීර්ඝාෂය වේවා. ඉස්පස්නතර කායනාවේ අවසරයි. සාමාන්‍ය කතා කිව්වනේ ද්වේෂ මූල දෙකෙන් අර පළවෙනි සිත පිළිබඳව දෝමනස් සාගත පරිසංස්කෘත අසංකාරයේ සිද්ධාහක් හදනයි කියලා. එතකොට එතකොට මේ 10ට හැදෙන්න නම් දන්නවා අන්න සමාන ධාතුන එකක් පටු වෙනවා. දොඩසම 12යි 12යි 4යි 16යි උද සාධාරණත් එක්ක දෝෂ ද්වේෂිතත් එක්ක 17යි. නමුත් ඒ වෙලාවට මම කියලා තියෙනවා මේ ඊර්ෂ්‍යාවයි මච්චරියයි කුක්කුච්චයි ඉන් ඉන් නැද්ද ස්වාමීන් වහන්සේ මම පොතේ කියලා දෙන කිව්වොත් එනවද නැද්ද කියලා එකක් එකක් බැගින් හරි සමාන සමාන මෙහෙම කියන්නේ මහත්තයා මිනිස්සු හතර දෙනෙක් ඉන්නවා ඔය ඉරිසියාව කරන එකයි මතුරුකමයි කුකුච්චයි එක වෙලාවට කරන්න බෑ ඒක වෙන්නේ ඉන්නේ වෙන වෙන අවස්ථාවලදී. අපි හිතමු මෙහෙම. මිනිස් හතර දෙනෙක් බංකුවක් උඩ වාඩිලා ඉන්නවා. එක මිනිහෙක් ඉන්නවා තරහයි. අනිත් මිනිහයා ඉන්නවා දෙවෙනි මිනිහයා. පළවෙනි එක්කෙනා තරහයි ඉන්නවා. දෙවෙනි එක්කෙනා ඉන්නවා යම් කිසි දෙයකට ඉරිසියා කර කරන. තුන්වෙනි එක්කෙනා ඉන්නවා තමන්ගේ දෙයක් දෙයක් අල්ලගෙන මතුරු කමින් ඉන්නවා. අනිත් එක්කෙනා කරපු පරණ වැඩක් ගැන මේ කරෙච්ච වැඩක් ගැන කුකුස් කර කර ඉන්නවා. දැන් හතර දෙනෙක් ඉන්නවා. බලන්න එක්කෙනෙක් තරහින් ඉන්නවා. එක්කෙනෙක් කිරිජියා කර කර ඉන්නවා. එක්කෙනෙක් මధుරකමෙන් ඉන්නවා. අනිත් එක්කෙනා පරණ කරපු වැඩක් ගැන සැක හිත හිත කුකුස් කර කර ඉන්නවා. දැන් මේ හතර දෙනාගේ හිත් බලම් හිත්වල චෛතසික වැඩ කරන විදිය. මේ අයට ඇති වෙන්නේ ඔක්කොම ද්වේෂ මූලයි. හතර දිනාගෙම තියෙන දේශ මූලයි. පළවෙනි එක්කෙනාගේ ඇති වෙනවා මේවා. ඒ තමයි අන්‍ය සමාන 12යි. අකුසල වශයෙන් ඇති වෙනවා මෝහ ඒකානුස්සප්ප උද්දච්ච හතරයි. 16යි. ඊට පස්සේ ද්වේෂ කියන চৈতසිකය පහළ වෙනවා. එතකොට මේ පළවෙනි එක්කිනා තරහා ගත්තේ ගත්ත හිතේ ඇති වෙනවා চৈতසික ඇති වෙනවා 16 17ක් ඇති වෙනවා. ඒ চৈতසික 17ක් තිබෙනා වූ හිතින් තමයි ආතරහන්නේ. දෙවෙනි කෙනා ඉරියා කරගෙන ඉන්නවා. එයාටත් ඇත්ත වශයෙන්ම තියෙන්නේ තරහ එකක් තමයි. එතන තියෙන්නේ අර ඉස්සෙල්ලා කියපු අන්නේ සමාන 12යි. අකුසල සාධාරණ 4යි. ඊට පස්සේ 16යි, ද්වේෂයයි, ඉරිසියාව. එයා ඊට 17ක් තියෙනවා. දැන් අර ද්වේෂ සාගත මිනිස්යාගේ ඊට 16ක් මේ 17ක් තියෙන අනිත් එක්කෙනාගේ 18ක 18ක් තියෙනවා. 18ක් තියෙනවා. ඊළඟ තුන්වෙනි එකේලා එයාට කියන්නේ අර අන්‍ය සමාන්තරා යසතර සාධාරණතරයි අතරයි ද්වේෂයයි ඉරිසියාව නැහැ. එයාට තියෙන මසුරුකම්. එතකොට මොකක්ද වෙන්නේ? අන්තරයේ මොකද තියෙන 18ක්. හරි හරි ඒක මම කියනවා. ඔව්. එතකොට මේ මේක තේරුම් ගන්න ඕනේ ඉරිසියාව ද්වේෂ සාධකයි. වතුරු කම ද්වේෂ සාගත හිතක පහළ වෙන්නේ කුකුස ද්වේෂ සාගත හැබැයි එක වෙලා පහළ වෙන්නේ සබැගින් ඒවයි කුකුස එක්කගෙන මේ සයනා පොවන් හරි ඒක සියන සයන ඒක ඒ සාධාරණ ප්‍රශ්නයක් තියෙනවාද? ඉවසන සංවාහය කියන අස්තරයි සංවාහක වාක්‍ය විස්තර අපිට කියනවා ඉගෙන ගන්න මේ ධර්මකාන්ත ප්‍රායෝගිකව පාවිච්චි කරගන්න උත්සාහ කරන්න. ඒකපතන දුක පිළිසිඳ ගැනීම සඳහා මේ ගමන් මාර්ගයේ මේ ධර්මකාන්තයන් ප්‍රායෝගිකව ප්‍රයෝග කරගෙන උත්සාහ කරනවා. ප්‍රකට අපිට කියලා දෙනවා සම්මත. ඒ සමහර කොටස් මට හරියම හරියට මාත්‍ය හරියට වැද්දාය වගේ විදිහට තේරුනේ නැහැ. මේක කියන්න පුළුවන්ද? හොඳයි සම්මාස සබෝහන්සේලා යස්මාන්නේ අපි පැහැදිලි කළ කිව්වා මේ ඉගෙන ගන්න ධර්ම කාර්යයන් හොඳට මතක තියාගෙන ප්‍රායෝගිකව කරන්න උත්සාහ කරන්න. ඉතින් අපි ප්‍රායෝගිකව කරන උත්සාහ කරනකොට ඒක පදමාකීමේ දුක, ප්‍රාසක්තියේ දුක සත්‍යයේ දුක සත්‍ය ඒකේ දුක විශ්ව දැකීමේ ගැනීම සඳහා මේ ධර්ම කාණ්ඩයන් අපි ඉගෙන ගන්නේ අපි ධර්ම පස්සාන් ජන්තු ධර්ම කාණ්ඩයන් කොන්සාහනාස ටික ටික හරි ඒක ප්‍රායෝගිකව ඒ පැත්තට සම්පන්නය කරන යොමු කරගන්න අපි කොහොමද මොනවා වගේ අනිසාරමත් දාගන්න ඕන ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික පැත්තට ප්‍රායෝගික පැත්තට දානකොට මහත්තයා අපිට හද බල විදිහේ ඉතාමත්ම ශක්ති සම්පන්න සිහියක් හදාගන්න ඕනේ. ඒ වගේම ඒ සත්‍ය සම්පන්න සිහියෙන් ඒ ධර්ම කොටස් වලට සිහිය හරව හරව යන්න ඕනේ. ඒක එකතු වෙනවා ප්‍රඥාව. සිහිය අවශ්‍යයි නුවණ අවශ්‍යයි. ඒ නුවණ වැඩ කරනවා මහත්යා මේ එතනදී සිහියත් එක්ක නුවණ වැඩ කරන්නේ ධම්ම විජයක් සම්මුතිය කියලා කියන හොයා යෑම. හොයා යෑමේ කටයුත්ත තේරුම් ගැනීමේ කටයුත්ත වෙන් කරගෙන හඳුනා ගැනීමේ කටයුත්ත ඒකෙදි කරනවා. දැන් ප්‍රායෝගිකව ওই ටික බලන්න ගියයින් පස්සේ මේ රූප ධර්මයි නාම ධර්මයි කියලා කොටස් දෙකක් තියෙනවා. රූප ධර්මයි නාම ධර්මයි කියලා කොටස් දෙකක් වෙනවා. ඒ රූප ඒ නාම ධර්ම වල සා රූප ධර්ම වල ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් ධර්මයේ තමයි ඕලාරිකව ඉදිරිපත් වෙන රූප ධර්මය. නාම ධර්ම ටිකක් අල්ලන්න අමාරුයි. හැබැයි නාම ධර්ම වල තිබෙනවා සමහර නාම ධර්ම ඒ කියන්නේ චිත්ත ධර්ම සහ චෛතසික ධර්ම ඒවා නාම ධර්ම කියලා කියන්නේ ඒ වගේ සමහර ඒවා තියෙනවා ටිකක් හරිම ඔබ්වියස් ගතියක් තියෙනවා ඒවා ටිකක් හරි ඇපරන්ස් බොහොම පැහැදිලි ගතියක් තියෙනවා සමහර ඒවා ඒ පැහැදිලිව විතරක් අල්ලන්නේ එකක් ඇල්ලුවත් ඒ ප්‍රායෝගික බැලීමක් තමයි ඊළඟට මේ අර රූප ඒ කියන්නේ හිතේ හිතේ හිතේ තිබෙනා වූ පහළවීම එක හැදෙන රූප තියෙනවා. ඒ රූප හොඳට සිහින් ඉන්නකොට මේ හොඳට හිත එනකොටම තමන්ට රූප හැදීගෙන එන ආකාරයට තස්සන වෙනවා. දැන් ඔය ටිකක් අපි හිතමු මෙහෙම මිනිස්සේ දැක්කම එහෙම නැත්නම් අපිට අමනාප අසන්තෝෂ කෙනෙක් මුණ ගැහුණාම දැක්කාම හිතුණාම මෙනෙහි වුණාම මතක් වුණාම ඒ හිතත් එක්ක අපේ ඇඟේ හැදෙන අමුතු විදිහේ රළු කරකත් ගුරුසු රූපමය පරිසරයක් එකපාරම තහයක් ආපු ගමන් ඒක එකපාරම නිකන් රැල්ල ගැහුවා වගේ හැදෙනවා. සිහිය හොඳට තිබුණොත් හඳුනා ගැනීමේ නුවණ තිබුණොත් ඒ ඒ රූප හැදීගෙන එකපාරම එනකොටම ශරීරය වෙනස් වෙලා යනකොටම සංගලන ඔන්න ඒ විදිහට තමයි ඔය ප්‍රායෝගිකව ඕක දකින්නේ. සිහිය නුවණ තව ටිකක් මෝරන්ට මෝරන්ට මෝරන්ට මෝරන්ට සිව් වෙනවා. සිව් වෙනකොට අර නොපෙනෙන නාම ධර්ම තේරුම් ගන්න පුළුවන්. අනිත් එක මේ දැන් අපි කතා කරනකොට මේ ධර්මවල දැන් ওই එක හිතක තියෙන දේවල් ඒ වගේ තිබෙන ලොකු ලොකු ලොකු ලොකු හයිය තියෙන දේවල් තමයි හේතු ධර්මයන්ට කතා කරන්නේ. ඒවා අපිට සිහියෙන් නුවණින් ඉන්නකොට තේරුම් ගන්න පුළුවන්. ඒවා හොඳට හොඳට වැටෙනවා මේ මේ මගේ හිත මේ විදිහට වැඩ කරන්නේ මේකට තියෙන ලෝභය නිසා. මගේ හිත මේ විදිහට දුවන්නේ මේකට තිබෙන ඇලීම නිසා, වැදීම නිසා, මේ ලෝභ කිරීම නිසා කියලා හොඳට තේරෙනවා. ඒ විදිහට තමයි ප්‍රායෝගිකව අපි ඒක දකින්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ඒ ඒ ඒ වගේ ප්‍රශ්නේ කියලා දෙනකොට මම හිතන විදිහක් තියෙනවා මම ඒක පොඩ්ඩක් සඳහන් කරන්නම් ඔබ වහන්සේ ඒකේ අඩුපාඩු තියෙනවා නම් කියලා දෙන ස්වාමීන් දැන් මම ඔය ස්වාමීන් වහන්සේ කියපු විදිහට නාම රූප දෙක වෙන් කර ගන්නවා. ඒ කියන්නේ ද්වේෂසිතක් ආවනම් ද්වේෂසිතකින් එන නාම ධර්මයි එතකොට ඒ රූපයි එතකොට ඒවා හැමතිස්සම තියෙන්නේ නැහැ මොහොතක් මොහොතක් පාසා ඒවා වෙනස් වෙලා යනවා. ද්වේෂසිත හැමතිස්සම තියෙන්නේ නැහැ. වෙන සිතකට පෙරලෙනවා. එතකොට යම් කිසි දෙයක් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යන නිසා අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් කෙලෙන නිසා දුකයි. කැමැති පරිදි තබාගත නොහැකි නිසා අනාත්මයි. ඊළඟට රූප ධර්ම වල තියෙන අසුබ ස්වභාවය නිසා අසුබයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ වූ චිත්තචෛතසික නාම රූප ධර්ම ඒකාන්තයෙන් දුක්ඛ ආර්ය සත්‍යයි දුක උපදවන පූර්ව භව තෘෂ්ණාව සමුදය ආර්ය සත්‍යයි දුක්ඛේ සමුදය නැති තැන නිරෝධ ආර්ය සත්‍යයි ඒ නිරෝධ ආර්ය සත්‍ය සාක්ෂාත් කරගන්නා වූ ආරෂ්ඨාංග මාර්ගය මාර්ග ආර්ය සත්‍යයි මේ විදිහට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාත් මේ ආකාරයට ගමන් කරලා මාර්ගඵලවලටපත් වුණා මටත් මේ කරන භාවනාමය කටයුතු ඒ ආකාරයෙන් මාර්ගඵල ලබා ගැනීමට හේතු වේවා කියලා තව ටිකක් මම මේ භාවනාව දික් කරනවා ස්වාමීන් වහන්සේ. ඒක යම් කිසි ප්‍රයෝජනයක් එතන තියනවාද ඒ චතුරාර්ය සත්‍යයට හැරවීම. පෙරවන් සරණ. ආ ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. ඒ විදිහට අපි මෙනෙහි කරනවා. ප්‍රයෝජනයක් තිබෙනවා මෙනෙහි කරනවා ඒක හරි හොඳයි. මේ ඒකේ තව එකක් අපි අර මහත්යා කියපු එකත් එක්කාසු කරලා බැලුවෙන් පස්සේ දැන් ඔය අපි මේ මහත්මිය කතා කරපු එකකින් ප්‍රයෝජනක් තියෙන එහෙම මෙනෙහි කරාට කිසි වරදක් නැහැ හොඳයි. ඒ එක එක නාම ධර්ම එක එක රූප ධර්ම කොටස් අරගෙන මෙනෙහි කරන එක හොඳයි චතුරාර්ය සත්‍ය ධර්මයට දාන. අනිත් එක තමයි මේ තව වැඩ කැලේ තියෙනවා මේ අපේ මේ හිත්වල දැන් මේකට දැස්සෙන් පස්සේනේ අර ද්වේෂ සාගත හිත් ආවම මේ ඒක නිකන් අරමුණ හූරනවා වගේ එකක් කරන්නේ අරමුණ හූර හූරා එහෙම එතනම අපාපාදලා ඉන්නවා නේද අර තියෙන්නේ මේ දැන් සමහරලාට තියෙනවානේ අර ගිටි සමහර මිනිස්සුන්ගේ තියෙනවා මේ නියපොතු කනවා ගිලින්නේ නැහැ. හපාපා හපාපා එහෙම අර විහික් කර කර ඉන්න සමහර අය ඉන්නවා මේ ඔය කටේ මොන හරි අරගෙන එහෙම කටින් හපාපා මොන හරි ලී කැල්ලක් කියමුකෝ සමහර මම දැකලා තියෙන මිනිස්සු ඔය ලී කනවා. ඉතින් ඔය ලී කැල්ල කටේ දාගෙන ඒක හපාපා හපාපා ඒක එතරම් සූතු පිටිය දාලා ඉතින් එහෙම ඉන්නවා. ඒ වගේ මෙයා දේශසිත ආවෙන් පස්සේ මේ අරමුණ හූර හූර හූර හූර ඒකම කැලි කැලි ඒකම රත් වෙවි රත් වෙවි ආය හූරනවා ඒකම රත් වෙනවා ආය හූරනවා ඔන්න ඔය වගේ හූරන ගතියක් වගේ තමයි ඒක පිරිමැදි මැදි පිරිමැදි මැදි අයින් වෙන්නෙත් නැහැ අයින් වෙන්නෙත් නැහැ අර පොඩි කාලේ තිබුණා මේ කැකුණ ගෙඩි විශ්වවිද්‍යාලයක් ඒ කැකුණ ගෙඩි උල උලා රත් කර කර ඇඟේදී බොහොම රත් වෙන. ඒ වගේම කැකුණ ගොඩි උඩන්නා වගේ හිත අරමුණේ ඇතිලි ඇතිලි ඇතිලි යලි ඒකෙන් අයින් වෙන්නේ නැහැ. අන්න එහෙම ගතියක් තියෙනවා. ඔය ඒකේ තිබෙනවා මේ බැලුවම ද්වේෂ සහගත හිතක් ආවම හිතත් ඒකට කැමති නැහැ. ඒ ද්වේෂ සහගත හිතට හිත කැමති නැහැ. හොඳට බැලුවම ඒකයි. දැන් මගේ හිත මට තරහක් ආවා. ඇත්තට මගේ හිත තරහට කැමතිද කියලා විකලං කළ බැලුවොත් ඇත්තටම තරහට ඒ හිත ඇති වෙලා තියෙන තරහට හිත කැමති නැහැ. එහෙම අකමැති වුණාට ඒ ඇති වෙච්ච තරහ යන්නේ හේතුව හරියට ත්‍රෙඩ් වෙලා අරමුණට ත්‍රෙඩ් වෙලා ඒ කියන්නේ මේ අරමුණ මතක් අරමුණ අමතක වෙන්න දෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. තරහ අරමුණක් තියෙන පස්සේ අරමුණක් අල්ලගෙන තරහ එන්නේ. ඒ තරහ අමතක අරමුණ අමතක වුණා නම් වැඩි ඉවරයි. ඒ වුණාට මේ අර තියෙන තව හිතුවිල්ලකින් ඇවිල්ලා අර තරහ හිතට අරමුණ වෙලා තියෙන අරමුණ වටේ වටේ වටේ වටේ කියන දේවල් හරියට උලුප්ප උලුප්ප නැවත නැවත මතු කර කර මතක් කර කර මතක් කර කර මතක් කර ඉදී ඉන්න ඒ කියන්නේ මතක් අමතක වෙන්නේ. ඕක ඉන්න තරහ කියලා. හැබැයි යම් කිසි විදියකින් මෙනෙහි කරලා ඒ අරමුණ අමතක කරන්නට පුළුවන් වුණොත් එතකොට අර ටක් ගන්න නැතිලා එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඒකේ මුල බලන්න. ඒකේ මුල බලුවෙන් පස්සේ හටගන්න තැන කාරණේ බැලුවම හිමීට එහෙම නැති වෙලා යන අවස්ථා තියෙනවා. මේ ආයෝගිකව ඉඳිහා බලන්න එහෙම සමාජාට තියෙන සමාජාට තියෙන අපි හිතමු ඔය ද්වේෂ සාගත හිතක් ආවයින් පස්සේ ද්වේෂය කියන්නේ එකක්. ඊට පස්සේ ද්වේෂය එකක් හිත එකක්. හැබැයි මේ ද්වේෂය කොච්චර කොච්චර මේ රළුයිද කියනවා නම් මේ හරියට රබර් කර්මාන්තය වගේ. අර රබර් කර්මාන්තය කරන ද වටපිටාව යන්න බෑනේ ගඳයි. ආන්න ඒ වගේ. මේ ඒ හිත අර හිත හිත නිකන් යට කරගන්නවා. ඒ දේශයට හිත යට කරගන්නවා. හිත මහගෙදර යට වුණාම දේශයට අනිත් චෛත්‍යක ටික ඔක්කොම යට වෙනවා. ආන්නේ එහෙම මගේ මේ විලාවේ මේ හිතේ හිත අසරණයි. මේ දේශේ නිසා. ඒ නිසා ඒකට කියන්නේ දේශ සාගරිත කියලා. ඊට පස්සේ මේ හිතේ කිසිම ප්‍රීතියක් නැහැ. ඉන්නේ නැහැ. ආන්නේ ඒ විදිහට ඒකෙ තිබෙනා වූ චෛතසික ටික අනිත් එක තමයි ස්පර්ශය දැනගන්න පුළුවන්. ඇයි යන්නේ නැති මේ ද්වේෂය අහක් වෙලා හේතුව අරකට ස්පර්ශ කර කර ස්පර්ශ කර කර ස්පර්ශ කර කර ඉන්නවා. ස්පර්ශය දැනගන්න පුළුවන්. ආන්නේ විදිහට හැබැයි ඔක්කොම එකපාරම තිබෙන්නා අපි කියන්නේ දේශාගත හිතේ 18ක් පාන එකපාරම එක ලිස්ට් එකට අපි මේ පොතේ අපේ කවුරුහරි ස්වාමීන් වහන්සේ නමක් කියලා කියනවා පොතේ ඒ ටික බලාගෙන ගියාම අකුරු පේනවා වගේ ඕක අපේ හිතේ පේන්නේ කියන එහෙම හිතන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා එක එක්කිනාගේ හැටි හැටියට ඒ ඒ වෙලාවට මතුවලා එන්නව එන්නව ප්‍රකට කැලේ විතරයි වෙන්නේ එක එක එක අවුලන්න පුළුවන්කම තියෙන කායෝපිකව වලට. ශ්‍රී ලංකාවේ. ඒ අතරම තමයි මම හිතනවා අද අපිට කාලය ආරක්ෂා කරගෙන ඉදිරියට කරගෙන යන්න ස්වාමීන් වහන්සේ මම සම්මාන දෙන්න ඔබ වහන්සේ අපිට මේ දක්වන අනුග්‍රහයට අවසීලන්ත වේලාව වෙන රාත්‍රී අද රාත්‍රී 12ක් පහ වෙලා ස්වාමීන් වහන්සේ සවනට පිටිදස්ස අන්තර්ජාල දාම් සේවාව ගෙනෙනුත් ඒ සියලුම කල්යනා මිත්‍රයන් වෙනුවෙන් සුවාංශයට පාද නමස්කාර කරලා අපේ පුණ්‍යානුමෝදනා අපේ සමන සාමනාස්ස අපි හිතන වහන්සේට අපහසුයක් නොවුනොත් සාස්ත්‍රිකා දවසේ නවතරක් සිටිවි කියලා එනවා සංඝාස අද මේ සාකච්ඡාව නිමා කරන්න වහන්සේට තමත් ගෞරවයෙන් යොමු වෙනවා සෙරුවන් සරණයි මේ සාදනාට සෙරුවන් සරණයි ඉතින් මේ අපි මේ සත්‍ය ධර්ම කතාවේදී ගොඩාක් ඒක ප්‍රත්‍ය ධර්මයක් ගොඩාක් හසුරුවන්න සිද්ධ වෙනවා ඒක ඒක දැනගන්න නැතුව මේ එයායකට යන්න හොඳ නෑ ඒක ගොඩාක් ප්‍රතිපටලෑ වෙනවා එහෙම එකක් තියෙනවා ඒක වචන සෙට් එක හරිය සීමායි සීමාන්විත වචන ප්‍රමාණයක් තියෙන්නේ ඒක නිසා වචනේට හිත යොදන්න නැතුව කාරණේට හිත යොදන්න ඕනේ. අපි එනිසා අපි නැවත වතාවක් හදත් හම්බෙලා මේ මුණට වෙලා මේ ගැඹීර ධර්ම කාරණයක් අපි මේ කතා කරේ මතු කරේ. ඉතින් අද හේතු ප්‍රත්‍ය ධර්ම පිළිබඳව තමයි අපි සාකච්ඡා කරේ කතා කරේ කියලා දුන්නේ. ලෝතර බුදුරජාන් වහන්සේගේ ගැඹීර වූ ධාමත්ම සූක්ෂම වූ නුවණින් ස්පර්ශ වූ ඒ වගේම ඒ භාෂාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඒ ප්‍රඥාව ස්පර්ශ කළා වූ ඒ වගේම මේ ප්‍රඥාවන් ස්පර්ශ වෙලා තෝරලා බේරලා වර්ග කරන දක්වා තිබෙනවා මේ තරණ කොටස් ඉතාමත් හොඳින් තේරුම් අරගෙන පටලැවිල්ලක් නැති වෙන්න ඒවා තේරුම් අරගෙන හොඳට මේ ධර්ම හිතින් ගිහිල්ලා නුවණින් කියලා ස්පර්ශ වෙලා ස්පර්ශ කරන මේ ධර්ම වල තිබෙනා වූ සංසිඳිච්ච නැති ගතිය දඟලන ගතිය අස්ථීර ගතිය මුදිට අවබෝධ කරගෙන අපිට දැකගatiya යුතු හොයාගatiya යුතු ගැඹීර වූ සූක්ෂම ධර්මයක් තිබෙනවා ඒ ධර්මයේ වෙන නිර්වාණ ධාතුව මේ පින්වත් හැමදෙනාටම සුවසේ අවබෝධ වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම මණ්ඩලය මේ ධර්ම මණ්ඩපයේ පුරෝගාමීව බොහෝම කාලයක් කටයුතු කරනවා. එනවා ලලිත් මහත්මයාට, ගලුවත් මහත්මයාට අපි නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කළ යුතු සිටිති. ඒ වගේම ඒ පින්වත් මහත්මයාට මහත්මිය දරුවන්ට ඒ වගේම මේ සාකච්ඡා මණ්ඩපය හසුරුවන උදව්පකාර කරන ධ්‍යාන මහත්මයාට මේ ප්‍රශ්න අහපු ඒ පින්වත් මහත් මහත්මිය සැමදිනාට ඒ වගේම ලෝකවාසී මේ ධර්මය අහන්නා වූ සියලු දෙනාට ඒ කාන්තයෙන්ම නිදුක් නිරෝගී දීර්ඝාස සම්පන්නිය ලබාගෙන ලැබිලා මේ නිදුක් භාවයේ මේ නිරෝගී භාවයේ ධර්මාවබෝධය කරගන්නට පාවිච්චි කරනවා. ඒ තුලින් ධර්මය අවබෝධ කර සෑම හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. සත්‍යන දෙපින් දෙනාට දෙනාට සත්‍ය පෙරලන්න කරන්නේ